අවසරයි මෑණිවරුනි ශ්‍රද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපි මතක් කරපු විදිහට ප්‍රශ්න විචාරාත්මක වැඩපිළිවෙලක් ආරම්භ කරන්නයි බලාපොරොත්තු වෙන්නේ අපිට පැයකමාරක පමණ කාලයක් ලැබිලා තියෙනවා ඉතින් අපි අරුණ මහත්තයන් ඉල්ලා සිටිමු ලිඛිත ප්‍රශ්න සභාගත කරන විදිහට අවසරයි ස්වාමින් වහන්සේ ගරුතර ස්වාමින් වහන්සේ සක්මන් භාවනාව ඔබ වහන්සේ දී ඇති මූලික උපදෙස් පරිදි මම සක්මන් භාවනාවේ යෙදෙමි. එය සාර්ථකව සිදුවන බව මට දැනේ. සති සම්පජඤ්ඤය දවසකට කිහිප වරක් මෙහිද යෙදේ. පරයන්ක භාවනාව. මෙය කෙරෙහිද මම පෙරදීට වඩා සාර්ථක වන බවක් මට හැඟේ. මම මූලික අරමුණේ සිත රඳවාගෙන සිටින විට ආස්වාසේත් ප්‍රශ්වාසේත් ස්වභාවික ලක්ෂණ මට දැකිය හැක. එනම් ආශ්වාස ප්‍රශ්වාසයට වඩා කෙටි බවත් ආශ්වාසයේ ප්‍රශ්වාසයට වඩා කෙටි බවත් දකිමි. ආශ්වාසයේ සීතල බවකින් යුක්ත බවද ප්‍රශ්වාසයේ උණුසුම් ගතියකින් යුක්ත බවද වැටහේ. එයද මම මෙනෙහි කරමි. ඒ අවස්ථාවේදී ආශ්වාසය හා ප්‍රශ්වාසය තේජෝ ධාතුවෙන් යුක්ත බවද මෙනෙහි කරමි. එහෙත් මට ආපෝ ධාතුවත් පඨවි ධාතුවත් නොපැහැදිලිය. එසේ වුවද දීර්ඝ ආශ්වාස ප්‍රශ්වාස කෙටි වී යනු දැකිය හැක. ටික වේලාවකින් එලෙස කෙටි වූ ආශ්වාසයේ හා ප්‍රශ්වාසයේ මුල මැද අගද මෙනෙහි කරමි. මෙසේ ටික වේලාවකින් පසු එන්න එන්නටම ආශ්වාස ප්‍රශ්වාසයේ කෙටි වී නොදැනෙන තත්වයටපත් වේ. එවිට දැනෙනවා දැනෙනවා යයි මෙනෙහි කරමි. මෙයද තවදුරටත් මෙනෙහි කරමින් සිටියේදී නැවත වරක් ආශ්වාස හා ප්‍රශ්වාස ඊතා සියුම්මට දැනෙන්නට දැනෙන්නටද එවිට නැවත වරක් ඇතුල් වෙනවා පිට වෙනවා යයි මෙනෙහි කරමින් සිටියේදී නැවතත් නොදෙනී යන තත්වයකටපත් වෙමි. මෙලෙස එක පර්යංකයකදී දෙතුන් වරක් එම නොදැනෙන තත්වයටපත් වෙමි. මෙපමණයි මට මේ දක්වා ළඟා වීමට හැකි වූයේ. ඔබ වහන්සේගෙන් අනුකම්පා පූර්වකව උපදෙස් පතමි. ඔබ වහන්සේට ත්‍රිවිධ රත්නයේ පිහිටෙන් නිරෝගී භාවයක් ප්‍රාර්ථනා කරමි. ස්තුති. ඒක පරියන්කේක ආනාපාන තුමින් වෙලා ආයසරයක් මතු වෙලා ආයතුනි වෙලා ආයමතු වෙලා ආයතුනි වෙලා යන චක්‍ර තුනක් දැක් ගන්න පුළුවන් බවයි සාරාංශ වශයෙන් පේන්න තියෙන්නේ. ඉතින් ඒ වගේ එක පරියන්කේක 10ක් 12ක් යනකම් ඒ චක්‍ර පිළිබඳව එනතම ඇතිවීම මතුවීමෙන් යන මේ වාර පිළිබඳව වැඩි වෙන්න වැඩි වෙන්න පුදුම අත්දැකීමක් එන්න පටන් ගන්නවා මේ ඇති වෙන එක නැති වෙන එකට සාපේක්ෂයි නැති වෙන එක ඇති වෙන එකට සාපේක්ෂයි ඒකට ඒක හුරු වෙනකොට ඒකට තියෙන කෝලගති නැති වෙනකොට යෝගාවචරයට විශ්වාසයක් ඇති වෙනවා මේ විදිහට මොන අරමුණ ගත්තත් ඒක ටිකක් වෙලා අපිත් එක්ක හිතේ තරන්දි තරන්දි තිබිලා අරමුණ නැති වෙන්න පටන් ගත්තට පස්සේ ආ අමුතු ලයකට වැටෙනවා ඇතිවීමක් නැතිවීමක් සමාලලට දීර්ඝ කාලින නැත්තම් ළඟ ළඟ සිද්ධ වෙනවා. ඉතින් මේ වගේ එන දේවල් අල්ලගෙන තමයි අපි රණ්ඩු කරන්නේ. ඊ අපි ප්‍රශ්න ඇති කරගන්නේ. ඉතින් ප්‍රශ්න ඇති කරගන්න නැතුව ඉන්න නම් හැම දෙයකම කොහොමනම් බල බල ඉන්න වෙලාවක් නැහැ. නමුත් එකයි තියෙන දැන් අහුවෙච්ච ආනපානේ ඒ චක්‍ර දෙක තුනක් ගියා වෙනකොට 7 8ක් 9ක් 10ක් යනකම් යනවා. ගියාට පස්සේ තමයි ලැබෙන අත්දැකීම එකක් දකින්න එකයි දෙක තුන ඊට පස්සේ 7 8ක් යනකොට අත්දැකීමේ ලොකු වෙනසක් සිද්ධ වෙනවා. ඒ නිසා මේ ඉදිරිපත් කළ තියෙන ක්‍රමෙමයි තවත් ඒ සඳහාම වශී භාවය පරිචය එහෙම නැත්නම් සිද්ධි කර ගැනීම දිගින් දිගට කරන එක තමයි වේලාව හැටියට දෙන්න උපදේශය. තෙරුවන් සරණයි ස්වාමීන් වහන්ස, කල්යාණ මිත්‍රයාණන් වහන්ස ඔබ වහන්සේ උගන්වා ඇති ආකාරයට කලක සිට ආනාපාන සති භාවනාව පුරුදු කරමින් සිටිමි. දැන් පරයන්කේ ඉඳගත් සැනින් ඊටමත් සියුම්ව හුස්ම වැටහි. ටික වේලාවක් වෙනදී බලා සිටින විට ඊට වේගයෙන් හුස්ම ඇති නැති වන බවත් ඒ ඇති නැතිවීම අතර ඒ ඇති නැතිවීම නිසා කිපදනාමක කම්පනයක් ඇති බවත් වැටහිනි. ඒ ඇති නැතිවීම අනිත්‍ය ලක්ෂණයද ඒ අතර ඇති කම්පනය දුක්ඛ ලක්ෂණයද කරුණාවෙන් පහදා දෙන්න තෙරුවන් සරණයි. ඒ මහදිස්සියේ නම් කිරීමක් අවශ්‍ය කරන්නේ නැහැ. තමන්න තියෙන්නේ වගේ ඇතිවීම නැතිවීම දෙක පේන එක ස්වභාවික දෙයක්ද නැත්නම් හිතින් මවාගත් එකක්ද කියලා එක සැකේ දුර වෙනකම් බලන්න බලනකොට ඒ යමක් ඇති වෙලා නැති වෙලා යනවනම් ඒකෙදි නිත්‍ය ලක්ෂණ නෙවෙයි කොහොමඩක්වත් ඒක අනිත්‍ය ලක්ෂණේ තමයි ඒක විපරිණාම ලක්ෂණය කියලා කියනවා උත්වා භවත ඇතුව නැතිව යාම අනිත්‍යතා ඉතින් මේක මේ පොඩ්ඩක් දකපු ගමන් මේක වෙන්නේ නැති කියලා නංවනම් දීපු ගමන් පටලවිල්ලක් වෙනවා. අත්දැකීම් අධිකමයි තියෙන්නේ. එතකොට ඒකට ඇති වෙන මේ තිගැසීම් වගේ දේවල් දුක්ඛ කියලා මේ පුංචි දෙකින් තේරුම් ගන්න බෑ. ඒක ලක්ෂ වාරයක් අත්දකින්න ඕනේ. ඒකට කියනවා අනු අනුපස්සනා කියලා. දැකපු දේ අනුව නැවත නැවත දැකීම. ඉතින් ඒ පළවෙනි සැරේම දකින්නකොට මේකට නමක් දාන්න ගියාම වෙන්නේ අනිත්‍ය ලක්ෂණය නිට්ටය කරගන්න හදනවා කියලා තමයි චෝදනා කරන්නේ. අනිත්‍ය ලක්ෂණය අනිත්‍යයි. ඒකට මේ නිත්‍ය නමක් දාන්න අදිසි වෙන්නවා කියන්නේම අනිත්‍ය ලක්ෂණය නිත්‍ය කරන්න හදන. ඊට පස්සේ ඔකට බැට කණ්ඩ වෙනවා. ඒ වෙනුවට මේ ඇතිවීම නැතිවීම දිගට බලන්න. බලනකොට හිත ඊටාම අමාරුවෙන් ওই නම් කිරීම වගේ දේවල් ඉක්මවල ගිය අවබෝධයකට එනවා. ඒකේ මුල් අවස්ථාවක් තමයි නම් කිරීම. මේ අනිත්‍ය ලක්ෂණය, මේ දුක්ඛ ලක්ෂණය, මේ අනාත්ම ලක්ෂණය කියලා. නමුත් මේ ඒව බාලාංශ වැඩ නැත්නම් බාලාංශ පන්තියේ තියෙන දේවල් ඒක හොඳටම ඇඟට සිද්ධ වෙනකන්, දිරවනකන් දිගට භාවනා කරනකොට තමයි ඔය සැකී දුරු වෙන්නේ නිසා පාර හොඳයි. අද්දකීම් මදි කියන එක තමයි කියන්නේ. ඊළඟ ප්‍රශ්නේ ස්වාමින් වහන්සේ ගෞරවනීය ස්වාමින් වහන්සේ ආනාපානයේ කෙරෙහි සතිය හොඳින් පවතින අතර හිත පිට ගිය විට එයද දැනේ. වසර දෙකක් පමණ සිට භාවනා කරමි. මෑතක් වනතුරු නොනවත්වාම රූප පෙනුණා. ඒත් ඒ ආනාපානෙ දැක ගන්නට හැකි වුණා. දැන් සම්පූර්ණයෙන්ම වාගේ රූප පෙනීම නැවතී ඇත. දැන් කළු තිර දෙකක් ලං වෙන්නාසේ වරහන් ඇතුලේ බලාකුළු උසේ රූප සෑම විට සෑම විටම පෙනී ඒ මැද මලක්සේ ඇති වී නැති වී යයි. එහිදී අරමුණු ගිලිහෙමින් ඒ මත හිත රැඳේ. නමුත් ආයාසෙන් අරමුණට එමි. ඇටසැකිලි දි รา පත් වූ දත් වැනි දෑ දුමාරයක්සේ පෙනේ. සෑම දෙයකම අනිත්‍යභාවයක් දැනේ. භාවනා කරන විට සිහිය ඉතා හොඳින් පවතී. කලින් ආශාවෙන් කළ බොහෝ දේ අතහැරී ඇත. හුදකලාවට ඉතා ප්‍රියතාවයක් ඇනේ. අය හා කතා කිරීම ඉතාමත්ම කරදරයක් සේ දැනේ. විදර්ශනාව වර්ධනය කරන ආකාරයේ පහදා දෙන මෙන් ගෞරවයෙන් ඉල්ලමි. බරහන් ඇතුලේ භාවනාවේදී කය ගිය කය නොදෙනී යන ගතිය ඉතස්ක සිටිනාසේ දැනේ මේ අපි ගියපාර වැඩමුළුවේදී ගොඩක් ඔක සාකච්ඡා කරා දසුත්තර සූත්‍රය මම හිතන්නේ 115 116 කේදී ඒකදී භාවනා එක තැනකට එනවා අරමුණු රූප පේන අවස්ථාව ඊට පස්සේ අරමුණු ගෙවිලා අරූපයක් එහෙම නැත්නම් අවකාශයක් පේන තැන ඉතින් මේ දෙකෙන් මේ රූපේ හෝ අරූපේ එහෙම නැත්නම් ධාතු හෝ අවකාශයෙන් දෙකෙන් එකට යෝගාවචරය මනාප වෙනවා ඒකට අරූපෙට මනාපුනොත් රූපෙට වෛර කරනවා රූපෙට මනාපුනොත් අරූපේ පාළු කටියක් කම්මැලි ගතියක් වෛරයක් ඇති වෙනවා ඉතින් මේ දෙක අතර මේ කාම නෙවෙයි දැන් වැඩ කරන්නේ අර භාවනෙන්දී පේන රූප නිමිත්තක් හෝ අරූපේ. ඉතින් මේ දෙක අල්ලගෙන දඟලන වෙලාවේදී කොයි එක අල්ලන්න ගියත් අරූපේ අල්ලන එකට කරනවා නම් රූපයට වෛර කිරීම කරන්න වෙනවා. එතකොට රූපේ අල්ලන්න ගියොත් අරූපයට වෛර කරනවා කරන්න වෙනවා. ඉතින් යෝගාවචරය මෙන්න මේ දෙක බලලා මේ දෙකෙන් එකටවත් වෛර කරන්නේ නැතුව දෙකම හිතේ හොල්මන් දෙකක් විතරයි කියන එක ගන්නවනම් ඒ යෝගාවචරයට පුංචි උපදේශයක් බුදුරජාණන් වහන්සේ දෙනවා අභින්න පච්චවෙක්ක සූත්‍රයේදී එහෙම නැත්නම් දස ධම්ම සූත්‍රයේදී බුදුරජාණන් සඳහන් කරලා තියෙනවා භික්ෂුවක් නම් මම ශූන්‍යාකාරයේ අබිරමණය කරනවා කියන තරමටවත් තමන්ගේ ගුණ ප්‍රකාශ කරන්න එපයි කියනවා. මම හරි විවේකයට කැමතියි මම හරි උදකලාවට කැමතියි කියලා මම ශුන්‍යාගාරයේ අභිරමණය කරනවා කියන වචනේවත් භික්ෂුවගෙන් කියන්න යන්න එපා. එතකොට ශූන්‍යාකාරය අභිරමණය කරන්නේ නැති අය පහත් කළ සලකනවා. ඒ නැත්නම් ශූන්‍යාකාරයේ බාධා වෙන ඇසුර පහත් කළ සලකනවා. එතකොට ඒකට නොදන්න ද්වේෂයක් එනවා. ඉතින් ඒක නිසා භික්ෂුවක් වශයෙන් බලනකොට නිතර සීපත් කරන්න කියලා කියලා දෙනවා. ශූන්‍යාකාරයේ අභිරමාමීති අබින්නම් පච්චවේකිතබ්බා. මම ශූන්‍යාකාරයේ අභිරමණය කරනවා කියලා කාටවත් කියන්න තරම කියන්න යන තරමටවත් මාන්නය ඇති වෙන්න දෙන්න එපා. එහෙම නැත්නම් මේකත් අර භාවනාවෙන් අංගෙන එක වෙනවා. භාවනාවෙන් අඳුර පාන්න පටන් ගන්නවා. භාවනාවෙන් මාන්නයක් වැඩෙනවා. Tamanට තේරෙන තාම සියුම වැඩේ. ඒ නිසා ඒක කඩන්න තියෙන ක්‍රමය තමයි මේ රූප පේන වෙලාව රූප නොපෙනී ගිහිල්ලා හේන හිස්තන එතකොට රූප වල තියෙන අනිච්ච දුක්ඛ අනාත්ත රූප නැති තැන මොනක්වත් නැහැ. ඉතින් මේ දෙකෙන් එකට මනාප වෙච්ච ගමන් එතන සැකයක් මතුවෙනවා. එතන අනිත් එකට ද්වේෂයක් මතුවෙනවා. එතකොට ඒ යෝගාවචරයා නොදැනුවත්වම පක්ෂග්‍රාහී වෙනවා. ඉතින් ඊටාමත් අමාරුයි මේ දෙකටම සමහිත දෙනවයි කියන එක. රූප පෙනුනත් නොපෙනුනත් බලන්නේ රූපේ ගෙවුනත් නැවත මතු වුණත් දෙකම දිහා විශේෂණයක් නොකර එහෙම නැත්නම් තේරීමක් බේරීමක් නොකර විනිශ්චයක් නොකර පක්ෂග්‍රාහීත්වයේ නොකර සිටීමට අපිට සිංහල බෞද්ධ වශයෙන් කියන්න තියෙන්නේ අෂ්ටලෝක ධර්මයේ කම්පා නොවෙනවයි කියන. ඒක කාමභෝගීව ගත කරන කෙනාට අමුදරුවන් රකින්න ගෙවල් දොර ඉන්න කෙනාට කරන්න පුළුවන් දෙයක් නෑ. යාට අනිවාර්යයෙන් මේක එකක් බදා ගන්න සිද්ධ වෙනවා. එහෙම නැත්නම් පෞල් සංස්ථාව පවත්වන්න බෑ, අභිමතාර්ථික තියා ගන්න බෑ, නිර්මාණශීලී පිටක් ඇති කරන්න බෑ, අභිවෘද්ධියක් පතන්න බෑ. මම මෙතෙන්ද ගියේ කනට මේ මතුවෙන අත්දැකීම් බහුලීගත කරන්න කියනවා. නැවත නැවත නැවත නැවත භාවිත බහුලීගත කරන්න කියනවා. අරමුණ තිබුණත් තිබිච්ච අරමුණ කෙවිල විවේකයට ගියත් විවේකයේ තිබුණත් විවේකයේ කඩාගෙන අරමුණක් ආවත් දෙකම දිහා සමසිත නැත්තම් తాදී හිත නොසලෙන මනස හදන එක ඉතින් මේකේ පේන්න තියෙනවා එක පැත්තක් අල්ලගෙන ඒක අබිරමණය කරන අතරේ අනිත් පැත්තට තියෙන ද්වේෂය නොකිය කියවේ. ආන්න එක පොඩ්ඩක් අල්ලා ගන්න පුළුවන් වුණොත් ලකෝ ජයග්‍රහණයක් කරන අපි ඉන්න මනුස්ස ලෝකේ මොන තරම් අක්ෂග්‍රාහීද කියලා තේරෙනවා. අපි ඉන්න මනුස්ස ලෝකේ ඒ තරම්ම කක්ක වලක්. ඒකේ ගොඩෙන්න මෙතෙන්දි ගියාට පස්සේ බැරි අපි ඇබ්බැහිය තියෙන කක්ක වලින් ගොඩාවත් ඇඟේ ගඳ තියෙනවා. අපි තාම ওই දෙකේ එකක් අල්ලනවා. ඉතින් ඒක නිසා ඒක ආධුනිකයට කිව්වොත් ආධුනිකය සම්පූර්ණයෙන් භවනා ගහලා දාලා යනවා. විශේෂයෙන්ම සදාචාරවාදියාට මම මේ කියන වචන මොකක්වත් තේරෙන්නේ නැහැ. එයා අනිවාර්යයෙන් මේක හොඳයි මේක නරකයි කියනවා. ඉතින් ඒ කෙනාට යහපැතට පණින්න බෑ Taman විසින්ම දාගන්න මේ බාර් එක නිසා නැත්නම් මේ බාධාව නිසා. ඒ නිසා මෙතන කියන කරණ කියන්න තියෙන මේ විදිහට මොනක් නැත්නම් දැක්කත් රූපේ දැක්කත් අරමුණක් දැක්කත් නැති වුණත් දෙකම මනසේ මායාවල් මිස එකකට අරකට වැඩිය හොඳයි කියලා තෝරන බේරන ගතිය ගතිය අනුසය කෙලෙසක් කියලා දැක් ගන්න පුළුවන් නම් මම මේ කියපු වචන වල වර්ථය සිද්ධ වෙනවා. ඒ කියන එකනට මේ ලියුපෙක් කරාට තේරෙනවද කියලා මම දැනගන්න කැමතියි. මම මේ කියන දෙමලේ මේ ප්‍රශ්න දීපෙක් කරාට තේරෙනවද කියලා සභාවට කියනවනම් හොඳයි. ඒත් නැතත් හොඳයි. අපි යනවා ඊගා ප්‍රශ්න. ගෞරවනීය ස්වාමින් වහන්සේ ඇස් පියවන්නේ නැතිව ආයතන හයේ ක්‍රියාකාරීත්වය දකින්නට උත්සාහ කළා. ඇසින්ගත් රූපවල අනිත්‍යය, ශබ්දයේ අනිත්‍යය ආදී වශයෙන් අනිත්‍යතාවයේ තේරුම් ගත්තත් සම්මුති ලෝකයට ගිය විට නැවත මේ අදහස්වල ගැටීමක් නේද ඇතිවන්නේ. කල යුතු සැටිය අනුකම්පාවෙන් පහදා දුන මැනව තෙරුවන් සරණයි. ඒකට අපිට තියෙන කෙටි උත්තරේ තමයි පැයක බණක් තියෙනවා. ඒකෙදි කියනවා පරියන්කයට ගියහම මොකද්ද කරන්න ඕනේ? සක්මන් කරනකොට මොකද්ද කරන්න ඕනේ? එදිනදා ජීවිතේ කරන්න ඕනේ. ඉතින් මේ දෙකේ කියනවා ඇත්ත එක අරගෙන හිතට එන ඔක්කොම බලනවා කිව්වට හිත බලන්න බෑ මොකද හිත තමයි මේ මායාව තීරම කරන්නේ. ඒක නිසා සරුවඥන් සාසයේ මේවා දැනගෙන තාරාතංක කල්පලක්ෂයක් පෙරුම් පුරලා අපි මනස තීරුම් අරගෙන තමයි දීලා තියෙන්නේ. ඉතින් මම අරුණ මහත්තයාට කිව්වා ඒ බණපතිය තුනකට කඩලා පරියන්කයකට ගියහම මොකද්ද කරන්නේ? ශක්මණට ගියහම මොකද්ද කරන්නේ? එදින්දා වැඩ කරනකොට කොහොමද කරන්නේ කියලා ඒක අපි තුනට කැඩුවා. මම අද ඉල්ලෙන් කරන එකේ ඉංග්‍රීසි මාධ්‍යයත් තුනට කඩනවා. අනිත් එක මෙහි වැඩ කරනකොටත් අපි මේ ලංකා විපස්සනා ඒ උදේ 8ට ඉඳගත්tාම කරන්න ඕන කෑල්ල විතරක් ක්‍රියාත්මක කරන්න මුළු පැයම දාන්න යන්න එපා. ඒක ඉවරනට පස්සේ සක්මන ක්‍රියාත්මක කරන්න හැටි කියනවා. ඊට පස්සේ සුදුසු වෙලාවක් බලලා ඒ චින්තා වැඩවලදී සතිය පිහිටවීම. ඉතින් ඒක දන්නේ නැතුව වෙන දෙයක් කෙරුවත් පාඩුවක් නැහැ. ඒ කරන දේ වැරදි බවක් දන්නවනේ. ඊට පස්සේ හරි පාට එන්න පුළුවන්. හැබැයි මම මොන විදිහකින්වත් කියන්නේ මේ අපි දෙන එකමයි එකම ක්‍රමේ මේකම කළ යුතු කියලා එකක් ඇත්තේ නැහැ. අහපු ප්‍රශ්නට උත්තරේ මෙච්චරයි. මූලික කමඨාන උපදේශ කියලා CD එකක් තියෙනවා පොතක් තියෙනවා බණපටියක් තියෙනවා ඒ එකක් අහුම්කම් දෙන්න එතකොට මේ ප්‍රශ්නට උත්තර ලැබෙනවා ඊළඟ ප්‍රශ්නය ස්වාමින් වහන්ස ගෞරවනීය ස්වාමින් වහන්ස පරියංක භාවනාවේදී එක ඇතැම් විට ඊටා හොඳින් ඉක්මනින් සිහිය පවත්වා ගත හැකි වුවත් සමහර අවස්ථාවලදී කොතරම් වීර්ය වැඩුවත් හිත විසිරෙන නිසා සතිය වැඩෙන්නේ නැත. ශරීරයේ නොයෙකුත් වේදනාවන් තනින් තන මතුවේ. එවිට ඉරියව්වද පවත්වා ගැනීම අපහසුය. නලල සහ මුහුණේ මුහුණේ කන්වලත් සතුන් දුවනවාක් වැනි ඉවසිය නොහැකි දේ සිදුවේ. කරුණාවෙන් මෙයට හේතුව පහදා දෙනු මැනවි ඔබ වහන්සේ වෙනුවෙන් ඔබ වහන්සේ අප වෙනුවෙන් මේ කරන සත්ක්‍රියාවේ පුණ්‍ය මහිමෙන් වහවහ උතුම් නිවනට පත් වේවා. ඔය කෙනා පදියන්කයකට ගියාම හෝ සක්මණට ගියාම තමන් මොන වගේ දෙයක් මූල කර්මස්ථානය කරගෙනද භාවනා කරන්න කියන එක ලියවිලා නැහැ. එතකොට අමාරුයි මේ පිටිපස්සේ තියෙන තොරතුරු ගලප ගන්න. ඉතින් මම කැමති සභාවට ඉදිරිපත් වෙනවා නම් මේ ප්‍රශ්න ලියපෙන්නා මේ කතා කරන්නේ පරියන්කයක් හයි විස්තර පේන තියෙන මේකේ තමන් ඉදිරියෙන් තියාගන්න මූල කර්මස්ථානේ මොකද්ද කියන එක විස්තර දුන්නොත් මට හිතා ගන්න පුළුවන් දැන් මේ මාළු බෙදලා තියෙනවා බත් බෙදලා නැහැ මට කියනවා කාපන් කියලා. ඉතින් මම බලාගෙන ඉන්නවා බත් බෙදනවා. ඊගා බලා ඉන්නවා කනකම්. ප්‍රධාන කර්මස්ථානේ දෙන්නේ නැතුව අතුරුපස මොනවා දුන්නත් ඉස්සරහ කෑම කොච්චර දුන්නත් මාළු කොච්චර බෙදුවත් ඉතින් කන්නේ ලබ්බක් බත් නැතුව. මේකට කවදාකවත් තේරෙන්නේ කවදාකවත්ම කියන්නේ නැහැ. කියන්නේ නැතුව මේ අතුරුපස ගැන හරියට වර්ග වර්ණ විස්තර කියනවා. මේ මාළුවට උම්මලකට දාලා තියෙන මේක ටෙම්පරාද මේක කිරට ඔයලා තියෙන්නේ. ඉතින් දෙනමිනියා බලන්නේ අකෝ බත්තික කවද්ද බෙදයි කො මඤ්ඤොක කැලක් බෙදපන්. ඉතින් ඒක නැතුව මම මේවා කියනකොට නම් ඉන්න මිනිහත් ඉදිරිපත් වෙන එකක් නෑ මේ ප්‍රශ්නෙට. එනවා කරුණා කරලා ඒක තමයි මම අරුණ මහත්තයාට බණින්නේ. ඔය ප්‍රශ්න තෝරනකොට ඒ කටියට කතා කරලා කියන්නේ මූල කර්මස්ථානයෙන් පටන් ගන්නද. බත් බෙදලා පටන් අරගන්න. නැත්තම් මම මම කොහෙන්ද පටන් ගන්නෙ? මං පටන් ගන්නෙ කොහෙන්ද? ඉතින් කැමැතිද බැනුම් ආපේකන උද්දිරපත් වෙන්න? අවසරයි ගරු ස්වාමීන් වහන්සේ පර්යංකේදී ආනාපාන සතිය වඩනකොට තමයි එහෙම වෙන්නේ ස්වාමීන් වහන්සේ. එතකොට ඇයි චෝදනා කරන්නේ මේ ආනාපාන මේ සතිය නැහැ කියලා? ඇතම් වෙලාවට හොඳටම ගොඩක් වෙලා ඉන්න පුළුවන්. සමහර වෙලාවට පිහිටන්නෙම නැහැ ස්වාමීන් වහන්සේ. එතකොට මේ දෙකෙන් වඩා හොඳ පිහිටන වෙලාවෙ ටිකද පිහිටන නැති වෙලාවෙ ටිකද? පිහිටන වෙලාව තමයි වුණා. එතකොට ලියනකොට ලියන්න හොඳ ටිකද නරක ටිකද? හොඳ ටික. ආයිදින් දැන් මොකද දීලා තියෙන්නේ? මෙන්න මේක තියෙන කාර්කල් යෝගාවචරය සුබ සංඥාවේ නැහැ. යෝගාවචරය වැරදි ටික විතරක් ලස්සනට දීලා තියෙන්නේ. බුදුරජාණන් වහන්සේ සඳහන් කරලා තියෙන්නේ මේ ලැබිච්ච බුද්ධෝත්පාදය ගැන සතුටු වෙයාම ලැබිච්ච manussාත්ම භාවය ගැන සතුටු වෙයාම ලැබිච්ච ෂණ සම්පත්තිය පුරුස් කල්ප කල්යාණ මිත්‍ර සේවනයේ ධර්මය ඕනනම් පැවිදි ඔක්කොම තියේදී අපි කතා කරන්නෙම වැරදිච්චනේ නේ ඉතින් ඒක නිසා අපි නිසරණවනේදී පටන් අරගත්ත වැඩ පිළිවෙලක් මේ වගේ ප්‍රශ්න ලිව්වට පස්සේ රිට්‍රීට් ඕගනයිස් කරන එක නා මේ මේ මේ උලම කළ යුත්තේ කරන්නේ නැහැ. මේ ප්‍රශ්න කියවලා මේ හරියට ලියලා තියෙන ප්‍රශ්න ටික ගන්නවා ඉස්සෙල්ලා ඒකල ඒක කියවලා කියන අනික් අයට මේ නඩුව ඇහෙන්න නම් නඩුවට අදාළ සාක්ෂි ඉදිරිපත් වෙන්න බෑ. තමන් කරන මූල කර්මස්ථානය කොහොමද කරන්නේ? කොච්චරක් ඒකේ සාර්ථකද කියලා ඉස්සෙල්ලා කතා ශරීරේ ලියන්න ඕනේ. ලියලා මේ ඒකේ අමලි කරගන්න බැරි හරිය ලියන එක තමයි ක්‍රමය. ඉතින් ඒක නිස්සන්නෝනේ අපි දැන් හතරවෙනි රිට්‍රීට් එක ඉතාමත්ම සාර්ථකයි. ඉතාමත්ම සාර්ථකයි. මේ වගේ අතර දවසේ වැඩ කරනකොට ඉතින් විදුරට බැන පව්. මොකද 500ක් 600ක් කෙනෙකුට ඔක්කොම එක දවසින් ඕක හදන්න බෑ. හැබැයි මතක තියාගන්න ඕක හදන්න නැතුව නිවලට යන්න බෑ. ඒකයි අපිට තියෙන ප්‍රශ්නේ. මම මේ සැරේ බුරුම ගියාට පස්සේ ඒ ශාන්ති නිතරම කියනවා මේක යෝගාවචරයෙන් නවකයෙන් බලාපොරොත්තු වෙන එක අසාධාරණයි. ඒ තරම්ම ගැඹුරක් අපි බලාපොරොත්තු වෙනවා මේ රචනයේ. භාවනා කරන්න එන කෙනා එච්චර දන්නේ ඉතින් ඒක ඇර වෙන ක්‍රමයක් නැති නිසා මේ පින්සෙන්ඩු වෙන්නේ. ඒ නිසා ඉස්සල්ලාම තමන්ගේ මූල කර්මත්තානේ ලියන්න. ඒක හරියට විස්තර ලියලා මේක ඉංගියක් තියෙනවා. නමුත් ඒක විස්තරම දෙන නිසා මම මේ චෝදනා කරන්නේ. ඊට පස්සේ වැරදිච්ච ටික ලියන්න. එතකොට හිතා ගන්න පුළුවන් හරියකට සාපේක්ෂව මම ඒත් එක්ක මෙහෙමත් ප්‍රකාශ කරන්න කැමතියි. යෝගාවචරය විශේෂයෙන් මේ වගේ ලියන එක නම් උංගක් වෙලාට තමන්ගෙන අවතක්සේරු කරගන්න. හොඳට භාවනාවේ යද්දී සැක උපදව ගන්න. ඒතු ගන්නන්න බෑ. ඒතු ගන්නන්න තියෙන එකම ක්‍රමය තමයි එයා මූල කර්මස්ථානය ගැන ලියලා තියෙන ටික පෙන්නකොට පේනවා මේක පුංචි ජයග්‍රහණයක් නෙවෙයි. ඒ ජයග්‍රහණය යටපත් කරලා වැරදි ටික ලියන්න ගත්තාම එචයා බලන්නෙම අඳුරු වලාව දිහා මිසක් වලාවක තියෙන ඉදි රේඛාව පේන්නේ. ඒ කියන්නේ කරුණාවක් මෛත්‍රියක් ඇත්තෙම නැහැ. ඉතින් ඒ නිසා මට පේන්නේ කිසිසේත්ම භාවනාවේ වැරද්දක් නැහැ. අර ආනාපානේ වගේ Taman තියාගත්ත අරමුණේ විස්තර ටිකක් පේනවනම් ටිකක් කියන්නේ එක ආනාපානයක් පේනවා. බුද්ධ වෙන්නේ ඒ ඇති. ඒක නොකියන එක තමයි පාහරකම කඩප්පුලිකම නොකෑමනාකම දහවතුරකම පට්ටපදුරුකම ඒකටයි මම මේ බලන්නේ. සමාවෙන් සම්. කරන්න යන්නේ මම බැලලා ඉවරයි. ඒසකට මම බැලලා. මට ඒක අනුකම්පාව මේ තරහ යන්නේ නැහැ. මොකද ඒක මම බැන්නයින් ප්‍රයෝජනවත් වෙනවා. මම මේ කියන්නේ අපි දන්නේ නැහැ අපිට මේ ගත කරන්න වෙලා තියෙන මේ කඹුරණ ජීවිතේ එක ආස්වාද ප්‍රසවාසයක් මුලිච්ච කරගත්තයි කියලා කියන්නේ අපේ නම්බුවක් නේ බුදුහාමුදුරන්ගේ නම්බුව. ඒක විස්තර කරන්න. ඒක විස්තර කරලා ලියන්න. මෙච්චර කරදර තියෙද්දිත් මට ඉඳ ගන්න පුළුවන් වුණා. මෙච්චර කරදර කරලා තියෙද්දිත් මම දැනගත්ත කයට ගන්න හිත ගන්න ඕනේ කියලා. කයට ගත්තා. මෙච්චර කංගටළු තීත්‍තිත් මම දන්නවා මගේ හිත ආනපාන ගත්තා නම් හොඳයි කියලා ගියා. මෙන්න ආශ්වාසයේ මෙන්න ප්‍රශ්වාසයේ ලිවන ලකුණු 66ක් ලැබෙනවා. ස්වාමිනාන්සි මට දැනගන්න ඕනේ ඒක මට මේ ප්‍රැක්ටිස් කරන එකේ පුහුණු කරන එකේ මනකමක් තියෙනවද කිසිම පුහුණු වැඩක් නැහැ ඉදිරිපත් කිරීමේ දුර්ලභම. තොරතුරු ඉදිරිපත් කිරීමේ දුර්ලභම නිසා ලකුණු සෑහෙන ගණක් කැපෙනවා. කියවනකොට තේරෙනවා ඉස්සරහට ගිහිල්ලා තියෙනවා කියලා. හිත ඉස්සරහට ගිහිල්ලා. ඒ වුණාට තමා විශ්ින් තමා පිළිබඳව අභූත සැකයක් පහළ කරනවා. ඒක තමයි කෙලස් කියන්නේ. ඕන ඔකටයි කෙලස් කියන්නේ. මේ ලස්සනට වැඩේ යද්දී තමන්ම සැක කරගන්නවා. ඒක තමන්ම අවිශ්වාසය ඇති කරගන්නවා. බය ඇති කරගන්නවා. ඉතින් මේ කෙලස්. ඉතින් අපි දෙකොල්ල එකතු වෙලා කෙලස් වලට විරුද්ධව හටන් කරනවා. හටන් කරනකොට හරියට ටික ඉස්සරහින් තියෙනවා. තිබ්බ ගමන් අපිට තේරෙනවා අපි මේ කරන සටන පුංචි එකක් නෙවෙයි. ඒ සටනේ අතිරේක සුවිශේෂ ජයග්‍රහණය තමයි එක මොහොතක හෝ මූල කර්මස්ථානේ මතුවේ. ඒකට කරන ගෞරවය තමයි ඒක විස්තර කරන්නේ. ඒක විස්තර කරනකොට හාක්තින කුණු කන්දලයක් විස්තර කරපුවාම අර සටන් පෙරමුණේ ඉන්න සෙබළු සේරම මන්ද උත්සාහය. ඒ නිසා කිසි බාධාවක් නැහැ මේක හොඳටම නිමිති තියෙනවා. කයට හිත ඇවිල්ලා තියෙනවා කූඹි දුණා වගේ පේනවා ඉසිකක් වුන් එනවා බඩේකක් වුන් එනවා මේ කියන්නේ හොඳටම විශ්වාසයිනේ කයට හිත ඇවිල්ලා ඉතින් ඉතින් කයට හිත ගියාම ජුජුස් මොරොක්කෝ ඉස්කිරින්න බෙන්නේ පේන්නේ ওই ඉසිකක් වුන් බඩේකක් වුන් තමයි ඒක විශාල ජයග්‍රහණයක්. ඒක තමයි අපි මේ දුක්ඛ සත්‍ය අවබෝධ කරනවා කියලා. ඒ දැනෙන වෙහෙස ගතිය, ඒ දැනෙන දරතය, ඒ දැනෙන දවන ගතිය, ඒ දැනෙන තවන ගතිය තමයි අපි මේ සද්ධාවෙන් ගිහිල්ලා මොන දෙන්නේ? සීලකින් ගිහිල්ලා මොන දෙන්නේ? සතියෙන් ගිහිල්ලා මොන දෙල බලනවා හෙට ඔయిత වැඩි ආවත් මම චෝදනා කරන්නේ සැක කරන්නේ බයක් වෙන්නේ මට හතක් පහක් කැඩෙන්නේ නෑනේ. අපි එදිනදා ජීවිතේ මේ දෙවි දුක් විඳිලානේ. ස්වාමීන් වහන්සේ එතකොට ඊට එහෙම දැන් සතිය පිටන්න නැති වෙලාවටත් දිගටම එහෙමම කරගෙනම යන්න ඕනේ. සතිය පිටලා නැත්තේ නෑ. හුත්තට සතිය පිටලා තියෙනවා. සති පිටලා නැහැ කියලා තමන් විහිං කරගන්න මේ චෝදනාර තමයි කෙලස් කියන්නේ. පිටලා නැත්නම් කොහොම ඒ විස්තර කියන්නේ? මගේ හිතේ තියෙන සද්දෙක, මගේ තියෙන වේදනාවක, මගේ තියෙන හිතවිල්ලක, මගේ හිතේ තියෙන වෙහෙස කරගතිය කියලා කියන්නේ මොකෙන්ද? ඔකට තමයි සතිය කියන්නේ. ඉතින් මේ වැරද්ද තමයි වර්ධ වටගෙන සතිය තියෙනවා නම් ආනාපානෙම තියෙන්න ඕනේ කියලා අපි ළඟ තියෙනවා අර වැරදි මතයක්. අන්න ඒකයි අපි මේ දෙකොල්ල එකතු වෙලා කඩන්න හදන්නේ. කොහෙ ගියත් හිත කොහෙ ගියත් අඩු ගානේ බුක් කීපින් තියෙනවනේ දැන්. අරු අතෙන් ගියා මෙතෙන් ගියා මෙතෙන් ගියාලා පොත් බැීමක් තියෙනවනේ. ඉතින් ඉන්ටර්නල් ඔඩිට් එක්ස්ටර්නල් ඔඩිට් දෙන්නට බලත හැකින දැන් පුත. දැන් වෙනදා වගේ නෙවෙයිනේ Taman ගැන විස්තරය දන්නවනේ ටික. අන්නේ විස්තර දානකොට මූල කර්මස්ථානට අදාළ හරිය ටික පුළුවන් තරම් කොලේ 160 ගානක් පාවිච්චි කරන්න කියලා. ඊට පස්සේ අන්තිමට දාන්න මෙන්න මේම යනකොට මෙහෙමත් වෙනවා. මට එතකොට හිතන දැන් සතිය නැතුව ඇති කියලා. එහෙම නැත්නම් ඒකට මොකද්ද කරන්න පිළියම කියලා. ඇත්තටම කියනවා නම් මම ඉස්සලාම අහුව ප්‍රශ්න තමයි හිත පිට ගියා කියන වෙලාවට මම හොඳම සතිය තිබිලා තියෙන්නේ. පිළිගන්නවද? එහෙමයි. දේවනම් බැන්නට පාඩු නැහැ. ඒ නිසා පිට ගියයි කියලා කියන්න යන්න එපා. මෙච්චර විස්තර අපිට කියන්න පුළුවන් වෙන්නේ ඒක ගැන දන්න නිසා. නමුත් ඒකට හැන්දෙන් බෙදලා වෙනකොට හැඳි මිටෙන් බෙදලා. ඒක නැති වෙච්ච දවසේ භාවනා ඉදිරියට යනවා කිසි බාධාවක් නැත. ඊළඟ ප්‍රශ්නේ ස්වාමින් වහන්සේ ගෞරවනීය ස්වාමින් වහන්සේ ආනාපාන සති භාවනාව වඩන විට මම නාසිකාග්‍රේ සිත පිටුවාගෙන ආශ්වාස කරන හුලං රැල්ලේ පටන් ගැනීමත් ප්‍රශ්වාස කරන හුඩන් රැල්ල නාසිකාග්‍රයෙන් එළියට යන ස්වභාවයත් බලමින් සිටිනවා. ඊළඟ පියවර කෙසේ විය යුතුදයි පහදා දෙන මෙන් ඉල්ලා සිටිමි. කොයිකාට පියවර දෙකක් එහෙම නැත්නම් දිනු කරගන්න ක්‍රම දෙකක් තියෙනවා. මේ වාගේ අලගිය මොලගිය විතර දකමින් හුස්ම රැලි කීයක් බලන්න පුළුවන්ද? ඒක වැඩි කරන්නේ කොහොමද ඒක? ඒකට කියන ප්‍රමාණාත්මක වශයෙන් සතිය වැඩි කරනවා. ඊට පස්සේ ඒ ආනාපාන රැලිකාන වැඩි වෙන්න වැඩි වෙන්න පළවෙනි ආනාපානෙන් දෙවෙනි ආනාපාන වෙනස් වෙන හැටි පළවෙනි ආනාපානෙන් පළවෙනි ආශ්වාසයෙන් ප්‍රශ්වාසය වෙනස් වෙන හැටි ආදි වශයෙන් වැඩි වේලාවක් ආනාපාන රැලි බලන ගමන් ඒක කාලානුරූපව විපරිණාමයටපත් වෙන හැටි වෙනස් වෙන හැටි පෙරලෙන හැටි කියන්න පුළුවන් එක කියනවා ගුණාත්මක කියලා. ඒ නිසා මේ අල්ලගත් එක බොහොම වටිනවා. මේක දිගට පැවැත්වීම වැඩි හුස්ම රැලි කාණ බලන්න පුළුවන් වීම ප්‍රමාණාත්මක වශයෙන් දිනුවක් කියනවා. බලන බන්ම හුස්මේ එකිනෙකට සංසන්දනය ආශ්වාසයෙන් ආශ්වාසයට ප්‍රශ්වාසයෙන් ප්‍රශ්වාසයට ආශ්වාස ප්‍රශ්වාස දෙක අතර වෙනස්කම් ආදී වශයෙන් විස්තර බලන ගතිය එහෙම නැත්නම් ඒකට කියනවා පරිච්ඡේද ඥානය කියලා වෙන්කොට දක්නා ගතිය වැඩි වෙන්න වැඩි වෙන්න ගුණාත්මක වෙනසක් ඇති වෙනවා. මේ එක අරමුණක් අල්ලගෙන ආශ්වාස ප්‍රශ්වාසය වෙන්න පුළුවන්, පිම්බීම හැකිලි වෙන්න පුළුවන්, එතන මේ ඇඟේ මතුවෙන කම්පන චංචලන එකක් අල්ලන මුළු විශ්වයම තේරුම් ගන්න පුළුවන් කියන එක තමයි බුදුරජාණන් වහන්සේගේ මතය නැත්තම් මතු කරලා දෙන්න හදන දේ. ඒ නිසා පේන එක මොකක් හරි ගමන්නේ. එයා විශ්වම මතු කරලා පෙන්වන එක වැඩි වේලාවක් බලන්න එකිනෙකේ විනාශකාන්තික බලන්න. එතකොට පුදුම අවබෝධයක් එන්න පටන් අර ගන්නවා. එතකොට නිකන් කාන්දමට ඇල්ලුවා වගේ හිත අරමුණත් එක්ක පුදුම සහසම්බන්ධයකට සහජීවනයකටපත් වෙනවා. එතකොට යෝගාවචරයට මේ හොඳට අරමුණත් එක්ක එහෙම මූණට මොනදලා ඉන්න වෙලාවේ හෙන ගැහුවත් නැත්නම් උෂ්ණත්වය වැඩි වුණත් ශබ්ද ඇහුණත් මොනවා වුණත් ගාණක් නැහැ අරමුණත් එක්ක ඉන්න පුළුවන් ගැතිය හම්බ වෙන ඒක අතිරේක ලාභයක්. ප්‍රශ්නට ඍජු උත්තරේ තමයි අරමුණ වැඩි වේලාවක් ඇසුර කරන්න ප්‍රමාණාත්මක වශයෙන් අරමුණේ ගුණය බලන්න ඒක ගුණාත්මක වෙනසක් ඇති වෙනවා. ඊළඟ ප්‍රශ්නේ ස්වාමින් වහන්සේ ස්වාමින් වහන්ස මම වසරක පමණ සිට ඔබ වහන්සේගේ භාවනා වැඩසටහන් වලට සහභාගී වෙමි. අද පණ්‍යංක භාවනාවේදී පැය භාගයක් පමණ නොසෙල්වි දැනීම් සියල්ල ගණන් නොගෙන සිටිය හැකි බව දැනගතිමි. ටිකින් ටිකකින් අත් දෙක මණික් කටුවෙන් පහළ නැති වී ගියාසේ දැනින මම අත් දෙක වෙනදාසේ අතගා බැලීමක් හෝ එකදු මස් පිඩුවක්වත් නොසල් නොසෙල්වා සිත කයෙම පවත්වා ගතිමි. විනාඩි 5කට පසු නිින්දක් යාමට වාගේ වෙයි. නමුත් එය නිින්ද නොවන බව මට වැටහිණි. නොසෙල්වි බලා සිටියෙමි. හුස්ම දැනුණු විට පමණක් හුස්මට හිත යොමු කරමි. හුස්ම නොදැනෙන විට මම මෙතන යයි සිතමි. අද මම අත් දෙක නැතයි කියා සිතුනි. සිතවිලිද ආවද නොසෙල්වි සිටියෙමි. කරුණාවෙන් අවවාද කරන සීක්වා. විචලලියලා හදා ලියන්න තියෙන උත්සාහය හොඳයි. නමුත් මේ වගේ වෙලාවක මේ කය නොදැනුණත් අරමුණ නොදැනුණත් මම දැන් මෙතන කියලා හිතමි කියලා වචනය පාවිච්චි කරලා තියෙන්නේ හිතනවා කියන එක නම් එච්චරම සාධාරණ වචනයක් නෙවෙයි දැනගන්නවා කියන එකයි කියන්නේ. නැත්නම් මෙනෙහි කරනවා කියන එක දැනගන්නවා මෙනෙහි කරනවා හිතනවා කියලා කියන්නේ අර්ථ ඡායා තුනක් සහිත වචන තුනක්. එනිසා හිතනවා කියන එක නෙවෙයි කෙරෙන්න ඇත ලියවිලා තියෙන හිතනවා කියලා. කෙසේ නමුත් මේ වචනයවත් පාවිච්චි කරන්න බෑ මේ හිතනවායි කියන එකයි භාවනාවයි කියන එකයි සම්පූර්ණ වශයෙන් භාවනා කරන එකට කිසිම වෙලාවක මොනම හිතවිල්ලකට උනන්දු කරවන්නේ නැහැ. දැන ගැනීම කෙරෙනවා. ඉතින් මේ විදිහට මේකට කියන්නේ කාය ජීවිත নিরপেক্ষ භාවනාව කියලා. තමන්ගේ කායට වෙහෙස දැනෙනවා. එහාට මෙහාට වැක්කිරනවා තේරෙනවා. නිදිමත කඩා වැටෙනවා තේරෙනවා. එහෙම නැත්නම් විකෘති තේරෙනවා. ඒ තියෙද්දි කල්පනා කරනවා. ඒවත් බලාගෙන විනිශ්චයක් නොකර එහෙම නැත්නම් ප්‍රාර්ථනයක් නොකර එහෙමම ඉන්න උත්සාහ කරනවා. ඉතින් ඉස්සලා ඉස්සලා මේක විශාල කැපකිරීමක්. මොකද අපි කය තමයි හැම එකටම ඉස්සලා ඉස්සරහින් තියාගන්න හදන්නේ. අපේ මේ කයට තියෙන ආසාව. ඉතින් මේක පොඩ්ඩක් දීපු ගමන් ටිකක් රත් වුණාට කමන්නේ ටිකක් සීතල වුණාට කමන්නේ ටිකක් කම්පන චංචල වුණාට කමන්නේ කිව්වට පස්සේ ඇඟට ප්‍රතිශක්තියක් එන්න පටන් ගන්නවා. ඊට වැඩි ටිකක් ගියාට කමක් නැහැ කියලා. ආන් මේ විදිහට මේ කය කයට දැනෙන අනිශ්චිතතා බය ඔක්කොටම පුදුරසිත තනි වචන දෙනවා කෙලස් කියනවා. මේ කයෙත් එක්ක වැඩ කරනකොට තියෙන මේ බය අනිශ්චිතතාවට එන කෙලෙස්. අන්නේ කෙලෙස් වලට නොබියව මම මැරිලා නැහැ. මට නිින්ද ගිහිල්ලා නැහැ. මට ක්ලාන්ත වෙලා නැහැ. අසීහිතපත් වෙලා නැහැ. මම දැන් මෙතන ඉන්නවා කියන ඒ අත්දැකීම කයතියෙදි හෝ නැතිවෙච්ච වෙලාවේදී ගත්තොත් බුදුජානකසේ සාහිතිකයක් දෙනවා මරණ චිත්තක්ෂණයකදීවත් හිත කලකොල වෙන්නේ නැහැ කියලා. මරණ චිත්තක්ෂණයටත් මේ ඇතිවෙච්ච සති මාත්‍රාව Tamanට හැරමිටියක් වාගේ, කල්යාණ මිත්‍යෙක් වාගේ උදව් කරනවා. ඉතින් මේ කියන්නේ දැන් වෙන්නේ පණ තියෙද්දි මැරිලා ඉගෙන ගන්න. අත් දෙකෙන් පල්ලෙහා නැහැ. එහෙම නැත්නම් අත් දෙකම නැහැ. ඒත් බලන්න. ටික වෙලා ගියාට පස්සේ තමයි තේරෙනවා මේ එක එකක ඇලි නැහැ. ඇත්තටම කියනවා නම් මම මෙතන ඉඳගෙන වෙන කෙනෙක් ගැන හිතනවා කියලා කියන්නේ ඒ වෙලාවේ මුළු කයම නැහැ. කොතෙන්ටද හිත ගියා නම් එතන හිත තියෙන්නේ මෙතන නැහැ. දැන් මේක පොඩ පොඩ කඩ කඩ පෙන්නනවා. වලලු කරෙන් පල්ලෙහාට නෑ. ඒ වෙනසම බිල්ලෙන් පල්ල නෑ. අන්න එකදී සැලෙන ගතිය තමයි අපි ළඟ තියෙන කෙලෙස් කියලා කියන්නේ. එහෙම වෙනාට නිින්ද යන්නේවත් නැහැ. නිින්ද යනකොට බයයි මේක මේ නැගිටිනකොට රැට් එක නැතිව තියෙයි කියලා. භාවනාවට යන්න බයයි නැගිටිනකොට මේ බඩු ගුට්ටම නැති වෙයි ගෙදර ගෙනියන්න එකක් නැති වෙයි කියලා. ඉතින් ඉජහට ඇද්ද ගැරලා කෑලි අත ගාලා බලනවා පාර්ට්ස් ටික ඔක්කොම තියනවාද කියලා. ඉතින් අනිච්ච සංඥාවේ අනිච්ච සංඥාට තියෙන බය නිච්ච සංඥාවේ සරකම ඉතින් සර්වචනංශය සඳහන් කරනවා ඒම සර්වචනංශය ධර්ම දේශනා කරනකොට මුඳ ඥානවන්ත බමුණෙක් කැවිලා බණ අහලා තියෙනවා. බණ අහනකොට සර්වචනංශය ඒත්තු ගන්නඳ සඳහන් කරලා තියෙනවා ඔබ මේ ලෝකේ යමක් නිත්‍ය වශයෙන් දුක් වශයෙන් සුඛ වශයෙන් ආත්ම වශයෙන් තියෙනවා කියලා තියෙන ඕනම දෙයකට හිත දාලා බලන්න එහෙම දෙයක් නැහැ. ඒක ওই කියන දෙයක් නැහැ. ඉතින් බමුණට මේක හොද්දටම තේරුණා. ඉතින් ඉන්න කායයට දැම්මත් මේ පැත්ත බලනකොට මේ පැත්ත නැහැ. මේ පැත්ත බලනකොට මේ පැත්ත නැහැ. පොල් පිට වාගෙන වගේ වැඩි. බමුණට ඇතිවෙච්ච බය නිසා කොච්චර කම්පනයක් ආවද කියනවනම් එතනින්ම දුවගෙන ගියලු ගෙදරට. ගෙදර ගිහිල්ලා තමගේ ලොකු පුතා බදාගෙන අඬන්න පටන් ගත්තලු පුතේ මේ ලෝකේ මොනම දෙයක්වත් ස්ථිර නැහැ. බුදුහාමුදුරුවෝ කියනවා මොකද ඌට තුමුන් ලොකු වස්තුව තමයි ලොකු පුතා. ලොකු පුතා බදාගෙන අඬනවා. ඒකේ පළවෙනි වතාවට සංසාරේ අපට තේරුණොත් අප මේ සැලසුම් කරන්න හදන එකම සැලසුමක් අපිට කිසිම ආරක්ෂාවක් දෙන්නේ නැහැ. ඒවට මහන්සි වෙනවා අපි පැය 24 තුර පැය 24 කුත් හමාරක් මහන්සි වෙනවා. නමුත් ඔයගේ දූවිල්ලක්වත් අපිට උදව් කරන්නේ අපි මොනවටද කඹරන්නේ? අපි මොනවටද දුක් ගන්නේ? අපි මොනවටද මේ රණ්ඩු සරුවලේ මොනවටද මේ පෙන් කරච්චලේ කියලා බලනකොට නිකම්ම නිකන් හීනෙකට. ඊට පිටි කොච්චර ජොලිද මේ මොහොතේ ජොලිය ජීවත් වෙන්නේ? මම දැන් මෙතන. gediya pitim ඉන්නවා. gediya pitim අපිට බෑ මේ වෙලාවේ ඉඳලා බෑ හෙට හොයන්න ඕනේ, අරයගෙන හොයන්න ඕනේ, අතින හොයන්න ඉතින් කඹරනවා. සඳුද අමුඩේ ගහගත්තාම සිකුරාද හැන්ද වෙනකන් අමුඩේ ලියන්නේ නැහැ. හම්බ ගන්න. අයියෝ පව් කියලා හිතනවා මේ සුකොබෝගීත්වයට දහ මේ පාරිභෝගිකත්වයට වැටිලා දඟල දැගලිල්ල ඒ හම්බ කරන එකෙකුටවත් ඒවා උයාගෙන කණ්ඩ වෙලාවක් නැහැ අපිට තමයි බෙදුවට පස්සේ අපි තමයි වලදන්නේ අපි ඉතින් තීර්ථේරුවන් දන්න පිංසිත විවාහ කියලා උන්ටට වළඳලා පව් කියලා හිතනවා. ඉතින් ඕගොල්ලන්ට බයින්ට නරකයි. ඕගොල්ලෝ මීහරක් වගේ මැටි පාගන හරක් වගේ කඹරන. ඉතින් ඒක නිසා පොඩ්ඩක් මේ ජීවිත ගත්තට පස්සෙවත් අදිපාන හිතන දැන් ඉතින් ඔක්කොම හරි ඔය තිබිච්චාවේ ඕනේ නඩුවක්. මේ වෙලාවේ මං ගෙඩිය පිටින් ජොලිය වාඩි වෙලා ඉන්නවා කියලා ඉන්න දෙන්නේ නැහැ. ඒ එන හැටි තමයි ඔය පොඩ පොඩ පෙන්නනවා. කෑලි ඇඟේ නැති වුණත් මට කාගෙන ඉන්න පුළුවන් කියලා ගතිය අස්පනා අපිට බැලුවොත් තීරණ පටන් අරගන්න ඒත සතුටක් ඒ තරම් ජීවත් වෙන මොහොතක් ඒ තරම් සජීවී ගතිය ඔය මොනම තපකවත් ලෝකේ නැහැ ඒ නිසා මේකේ උපදේශ වශයෙන් කියන දෙයක් නැහැ අරගෙන තියෙන ප්‍රයත්නය දිශාව හරි මේක තවදුරටත් ඉදිරියට කරගෙන යන්න නිතිපතා හිතිල තමයි මේකට තියෙන එකම රහස ඊළඟ ප්‍රශ්නේ ස්වාමීන් වහන්සේ ටිකක් දිග එකක් අතිපෝජනීය ස්වාමින් වහන්සේ ඔබ වහන්සේගේ උපදෙස් අනුව මුලින්ම භාවනාවට අවතීර්ණ වුණ අයෙක්මි. කයට සිත යොදා ආනාපානයේ හරහා නැවත භාවනා කරමින් හුස්ම නොදැනී ගොස් හිස් තැනට යමි. නැවත එන විට හෘද ස්පන්දනය නැවත හුස්ම කයේ වෙනත් දැනීම් හා දැනෙමින් පැමිණෙමි. නැවත කය හා හුස්ම නොදෙනි එලෙසම ගොස් නැවත පැමිණේ. මෙය ඔබ වහන්සේ ලක්ෂ වාරයක් සිද්ධ වෙන්නට දෙන්නට කියා අපට කියා දී ඇත. එසේ කරමි. දැන් දැන් ආපස්සට හැරී බලන විට මගේ සිත ටිකෙන් ටික වෙනස් වී ඇති බව පෙනේ. කොහොම කොයි වේලේ සිදුවෙනවාදයි නොදනි. නමුත් දැන් මට ප්‍රතික්‍රියා කරන විදිය වැදගත් යයි සිතන දේවල් ආදිය වෙනස්ය. දැන් හරි සැහැල්ලුය. භාවනාව අතරතුර වැදගත් අදහස්ද මතුවී ඇති අවස්ථා මා දැක තිබේ. මම දැනට භාවනා කර ඇත්තේ මට හැකි විදියටය. එනම් පවුලේ ප්‍රශ්න, ළමයින් හා රැකියාව අතරතුර හැකි හැකි විතය. දවසකට වරක් භාවනාවට වෙනමම කාලයක් වෙන් කරගත නොහැකි නිසා හැකි විට විවිධ ඉරියව් වලින් විවිධ ස්ථානවල කයට හිත යොදමි. දෙක බොහෝ විට දවස අවසානයේ මහන්සි වී නිින්ද යන විටද කයට හිත යොදමි. එවිට වහා හිත සංසුන් වන නිසාද වහාම කිසිවක් නොදැනෙන ශූන්‍ය වූ අවස්ථාවකට ගොස් නැවත යථා තත්වයට එමි. එය ෂණිකය. ආලෝකමත් වී ඇඟ කිලිපොලා යන ගතියක්ද නැවත එන විට දැනේ. යෑම ඒම ඊතාශනිකය. මේ පරයන්ක භාවනාවලදීද ඉඳ හිට සිදුවේ. මෙහිදී මට හුස්ම සංසිඳීමක් නැති බවක්ද වැටහි ඇත. හිත කය නිසල කළ වහාම ඉඳි සිටින පුටුවක ටීවී එක ඉදිරියේ වද සිදුවී ඇත. මෙය මට වැඩිය ගණන් මම වැඩිය ගණන් ගන්නේ නැත. මාස ගාණක්ම මෙය මෙසේ සිදුවේ වී ඇත. ලොකු දියුණුවක්ද නැත. එකම විශේෂ දේ අන්තිමට සිත සතුටු වූ දේ නැවත ආවිත සිදු වූ දේ නැවත ආවිත ඊතා ප්‍රකටව සටහන් වී ඇති අවස්ථා දැක ඇත අන්තිමට සිදු වූ දේ නැවත ආවිත ඊතා ප්‍රකටව සටහන් වී ඇති අවස්ථා දැක ඇත සමහර දේවල් මා සිතා ඇති බව දුටු විට මටම පුදුමය සමහර විට ඡායා රූපයක් වැනි සටහන් දිස්වේ ඒවා ගැනද මා වැඩිපුර සිතා නැත. 3. දැන් බොහෝ විට විවිධ අවස්ථාවල භාවනාවට අදහසක් නැතිවම මුළු කයම එකවරම ප්‍රකට වේ. එවිට මම ටික වේලාවක් නැතිනම් ඇස් වහගෙන කෙටියෙන් භාවනාවේ යෙදෙමි. නිශ්චලව සිටින අවස්ථාවල මෙය බොහෝ සිදුවේ. ඔබ වහන්සේට නිදුක් නිරෝගී දීර්ඝායුෂ පතමි. මේක ඇත්තට ප්‍රශ්නයක් වශයෙන් නෙවෙයි ලියලා තියෙන්නේ මේ ප්‍රකාශන මුතුන හරහාම කියවෙනවා පළවෙනි වෙනකොට නම් ප්‍රකාශම කියනවා නිතිපත කරන්න හම්බෙන්නේ කියලා. ඒ නිසා අදිෂ්ඨානයක් කරගන්න මේ මට භාවනාවෙන් අනුග්‍රහ ලැබෙනවා මම භාවනාවට අනුග්‍රහ කරලා නෑ මම කරන තියෙන අනුග්‍රහය තමයි කාලසටහනේ දවසේ નિયમિત වේලාවකට භාවනා කරන්න. ඒක අපි ධර්මයට කරන අනුග්‍රහයක්. ඒක කරන්න බැරි අපේ මේ කිට්ටු අන්තිය නිසා. අපි එහෙම රුචි අරුචිකන් නිසා අපි ලං කරගෙන තියෙන ගෘහ භාණ්ඩ අපි ලං කරගෙන තියෙන වස්තු භෝග අපි නෑදෑයෝ අපේ රුචි අරුචිකන් නිසා ඒව අපෙන් අසීමිත විදියට සූරකනවා. ඉතින් අපිට අපිට මෙච්චර දැනි දැනිත් අපේ කාලය යොදා ගන්න බෑ. එතකොට කරන්න තියෙන පුංචි කාලයක් අදිෂ්ඨාන කරන විනාඩි 5ක් හරි නීතිපතා කරනවා එක. එතකොට ඒක අදිෂ්ඨානයේ සාර්ථක නම් ඒක ටික ටික ටික ටික වැඩි කරනවා. මේකට උත්තරේ සතතාභ්‍යාසය කියලා කියන්නේ සාතච්ඡකාරී, සප්පායකාරී, සංකච්ඡකාරී කියලා කියනවා. සද්ධාවෙන් කරන්ද මේ ධර්මයට කරන අනුග්‍රහයක් විදියට සාතච්ඡකාරී නිතතින් කරන්නේ නීතිපතා කරන්ද සක්කච්ඡකාරී කියලා ඒකටම සදී පැහැදී ඉඳගෙන කරන්නේ. එතකොට ඔය වගේ අතරින් පතරින් හම්බෙන එකක් නෙමෙයි තියෙන්නේ. නිත්‍යානුකූල ක්‍රමානුකූල වෙනවා එකට කියන්නේ සම්මා ආජීවය කියලා. සම්මා ආජීවය හදා ගන්න බැරි නම් අපි වාල්ලු කියලා හිතා ගන්න. සම්මා ආජීවය හදා ගන්න බැරි නම් අපි දාසෝ කියලා හිතා ගන්න. සම්මා ආජීවය හදා ගන්න බැරි නම් අපි බොළඳ එහෙම නැත්නම් නීච නිවට જાතියක් කියලා හිතා ගන්න. තමන්ට මෙච්චර වැඩ කරන යනකොට තමන්ට ඕන වෙලාවට මේ තමන්ගේ අත්‍යන්ත සේවය කරගන්න බැරි නම් කාටද අපි මේ බැඳිලා ඉන්නේ යම බල්ලන්න. අපායට යන්න ඕනේ නැහැ. එතකොට තේරෙනවා මෙච්චර ලස්සන මේකෙන් ආසන්න දෙද්දී අපිට ඒකට වෙලා දෙන්න බැරි නම් ඒ කිසි කෙනෙක්ගේ දෝෂයක් නැහැ. අපි ඇති කරගත්ත රුචි ටිකක් තියෙනවා. අපි ඒම මේ තණ්හායේ ජායති ශෝකෝ, පෙමතෝ ජායති ශෝකෝ. ඉතින් අපි දොස් කියනවා ඒගොල්ලන්ට. නමුත් ඒගොල්ලෝ බදාගන්නෙත් අපිමයි. නැත්තම් මමමයි. දුවට කල්පනා කරලා බලන්න ඕක මරණ මොහොතේදී වුණොත් කොච්චර පශ්චාත්තාප වෙන්න වෙයිද කියලා. ඕක ලෙඩ වුණාට පස්සේ වුණොත් කොච්චර පශ්චාත්තාප වෙන්න වෙයිද. ඕක වයසට ගියාට පස්සේ වුණොත් පශ්චාත්තාප වෙන්නේ දැම්ම කරගන්න කාලයක් තියෙද්දී හම්බුනායි කියලා කියන්නේ අපිට හම්බෙලා තියෙන විශාල වටිනාකමක් ඒ කොන්දපණ නැත්තම් ඒ පෞරුෂත්වයක් නැත්තම් ඒ Tamanට මෛත්‍රියක් නැත්තම් ඒ Tamanට කරුණාවක් නැත්තම් ඉතින් සෝරි කියලා තමයි කියන්නේ. සෝරි කියලා කියන්න වෙනවා කොළඹ හතට. ඊට වඩා හරි ලේසි තමන්ගේ දෙයක් හම්බ කරන කාලේ විවේකීව වැඩක් කරගෙන ඉන්න මිනිස්සු තමන්ට ඕන වෙලාවට තමන්ගේ මට්ටම් තම්මැට්ටම් කියලා જાතියක් තියෙනවා. තමන්ගේ මට්ටම් තම්මැට්ටම්. මේ අනුන්ට කඹරන කැඹිරිල්ල මේ සිංහලයා විශේෂයෙන්ම සිංහල ජාතිය අද විතර ආතතියෙන් යුක්තව මේ සමාජ රත්ත්‍ය රකින්න කඹුරන කැඹිරිල්ලක් අපේ අත්තමුත්ත දත්ත පණත්ත කිරි කැමුත්ත කාලෙවත් තිබුණේ නැහැ. ඕගොල්ලෝ ඒක දක්ෂකමකට ගන්නවා නම් වලිගේ නැහැ කියන එක විතරයි කියන කල්පන භාව නැහැ. භාවනාව නෙවෙයි ඒක කියන්නේ භාව නැහැ. එච්චරයි කියන්නේ දෙවි. ඒ නිසා කරුණා කරලා දිනචරියාවක් හදාගන්න හදලා බලන්න ඒක කරන්න දෙන්නේ නැත්තේ කවුද කවුද දන්නේ මේ ඇයෝ නෑ දෑයෝ අයියෝ නෑ දෑයෝ ස්වාමීන් වහන්සේ කොළවල තිබ්බ ප්‍රශ්න ඉවරයි 10කට වඩා ප්‍රශ්න ඉවත් කළා. මේ ඉස්සෙල්ලා කියපු හැටියට කාට හරි දැනගන්න අවශ්‍ය නම් ඇයි මේ ප්‍රශ්න ඉවත් කරේ කියලා ඇවිල්ලා අහන්න පුළුවන්. එතකොට කියලා දෙන්න. එක්කෙනෙක් හම්බෙන්න ඕනේ. මොකද මගෙන් අහන්නේ. එතකොට මං කියලා දෙන්නම් මේ ප්‍රශ්නේ මොකද වැරදි කියලා. මොකද විදුරට මොන්නම කල්පනාවක්වත් නැහැ. මම කිසිම වගේ මම දෙන්නේ අද උදේ හිටියා ඊෂාවිල්ලා හිටියා. මං හිතුවා ඉන්නවයි කියලා. එහෙදි අපි ඊෂට දානවා ප්‍රශ්න තෝරලා ප්‍රශ්න ගත්තේ නැත්te මේක නිසයි කියලා යාට කියලා දෙනවා. මොකද එක්කනේ ප්‍රශ්නයක් ලියනවා කියලා කියන්නේ පොඩි කැපකිරීමක් නෙමෙයි. ඒක විශ්ිකරන්න අපිට අයිතියක් නැහැ. හැබැයි යාට කියලා දෙන්න ඕනේ මෙන්න මේ ප්‍රශ්න විතරයි සාකච්ඡාවට ගන්න තියෙන්නේ ධර්ම සාකච්ඡාවක නම් අපි යන්නේ පොඩි පටු පාරකනේ. ඒකට අදාළ නැති ප්‍රශ්න යාට කියලා දෙන්න. ඒ නිසා මේ කරන ආරාධනාව මම ඊටාම ගරු කරනවා. ඒක සඳහා අරුණ මහත්තයා හොඳයි. මොකද මගේ ළඟත් තියෙන අඩුපාඩුකම් වලට මම අරුණට තමයි දාන්නේ. දැන් මට ඒවා පිළියෙල කරලා පැකට් කරලා ගොනු කරලා හදලා දෙන්න පුළුවන්කම තියෙන ඔක්කොටම නැහැ. ඉතින් ඒ නිසා ඒ වගේ කට්ටිය ඕනේ මේ පෙරහැරට. ගොනු කරන්න. ඉතින් ඒ නිසා මම තාම ඕනනම් ඉල්ලා හිටනවා ප්‍රශ්න ලියවිලා අද සාකච්ඡාට ගත වෙන ප්‍රශ්න තියෙනවා නම් අරුණ මහත්තයාත් අල්ලන්න පුළුවන් මිනිස්සෙක් නෙවෙයි. හැබැයි දැනගන්න එහෙම නැත්තම් වෙන්නේ අපි ගොවිතැන්පත් කරාට අස්වැන්න නෙලන්න දන්නේ જાතියක් පාටපත් වෙනවා. ගොවිතැන්පත් කරාට බෑ අස්වැන්න නෙල්ල අස්වල තොරගන්න තුමනසට ගොවිතැනේ ලාභයක් ගන්න බෑ. ඒ නිසා ඒ ලියීමට අහුම්කම් දෙලා ඊගාට මොකද කියන්නේ? පොතේ ලියවිලා තියෙන ප්‍රශ්න වර්ගයක් තියෙනවා බලන්න. ගෞරවනීය ස්වාමින් වහන්සේ නිවසේ සිට භාවනා කරන අයෙක් මේ එක් දිනකට විනාඩි 45ක් පමණ පරයන්ක භාවනාවේ යෙදී සිටින විට හුස්ම රැල්ල නොදැනී ගොස් කය සැහැල්ලු වේ. ඉන් විනාඩි දෙකකට පමණ පසු ගුවන් යානයක් ගුවන්ගත කරන්නාක් මෙන් ඉහළට එසවි යන ආකාරයක් දැනේ. ඉන්පසු විශාල ප්‍රීතියක් ඇතිවිය. මෙසේ විනාඩි කිහිපයක් ගත විය. අනතුරුව එම අවස්ථාව නැතිවිය. දැනට භාවනාවේ පරයන්කය යෙදී සිටින විට ඊතා ඉක්මනින් හුස්ම රැල්ල නොදැනියයි. කිසිවක් නොමැති හිස් බවක් දැනේ. ඉන්පසු කුමක් කළ යුතුදයි කරුණාවෙන් පහදා දෙනමින් දෙපා නැමෙද ඉල්ලා සිටිමි. ඒක නගනුත් මම දැනගන්න කැමතියි Tamanට භාවනා කරගෙන යනකොට හොඳට ගොරෝසු ආනාපාන වැටෙන වෙලාව, ඒක සාමාන්‍ය සියුම් වේගන යන වෙලාව. ඒක හොඳටම සියුම් වෙච්ච වෙලාව කියන මේ තුنين වැඩිපුරම සතිය, කාර්යක්ෂම ගොරෝසු වෙලාවේද මධ්‍යස්ථවතාවේද නැත්තම් ගිවිච්ච අවස්ථාවේද කියලා මේ ප්‍රශ්න ලියපෙන්නාගේ මතේ දැනගන්න කැමතියි. එතකොට පුළුවන් විග්‍රහයක් කරන්න ඉස්සරහට. කවුරු හරි කැමතිද සභාවට ඉදිරිපත් වෙන්න මේ ප්‍රශ්න ලියපෙන්නවා? එහෙම නැතුව අමාරු ඒ කෙනාගේ මතේ දැනගන්න නැතුව මං අතින් දාලා කිව්වොත් එහෙම ඒක සාධාරණ වෙන්නේ ඒ නිසා අනිත් දවසේ ලියනකොට කියන්න බලන්න ආනපනිය අහුවෙච්ච වෙලාව ගොරෝසුවට ඊට එක සියුම් වේගන යන වෙලාව ඊට පස්සේ සම්පූර්ණ සියුම් වෙච්ච වෙලාව කියන මේ තුنين සතිය ගොඩාක් එළඹ සිටින්නේ කාර්යක්ෂම වෙලා තියෙන්නේ කොයි අවස්ථාවේද කියන එක යෝගාවචරගේ චරිතයේ රුචර්ෂකම් පෞරුෂත්ව විදහ දක්වනවා අන්න ඒක පිළිබඳ එක්ක ඉඟියක් දෙන්න නැත්නම් සභාවට ඉදිරිපත් කරනවා අපිට මේ වෙලාවේදීම නඩුව ගන්න පුළුවන් නැත්නම් අපි නඩුව විශ්කල්ලා ඊගා ප්‍රශ්නට යමු ගෞරවනීය ස්වාමින් වහන්සේ සක්මන් භාවනාවේ යෙදෙන විට දකුණු කකුල සහ වම් කකුල බිමට ස්පර්ශ වන විට එක් පාදයකට සිහිය යොමු කරමි එහිදී තද ගතිය උණුසුම් ගතිය රළු ගතිය ආදිය සටහන් කර ගනිමි. එය එකම අනිත් කකුලේ විලුඹ එසවෙන බැවින් ඒ පාද දෙකම දෙකටම සිත යැවේ. හුඟාක්ම සෙමින් එම ක්‍රියාවලිය කෙරුවත් අවසානයේ දක්වාම සිත එක කකුලකට යොමු කර ගැනීමට නොහැක. මේ තවදුරටත් කරගෙන යාමට ඔබ වහන්සේගෙන් උපදෙස් පතමි. තෙරුවන් සරණයි. මේක සක්මණේදී හොඳ ලස්සනට අභිయోగාත්මකව මතුවෙනවා. ආනාපාන කරනකොට නම් ආශ්වාසයේ 100%ක්ම ඉවර තමයි ප්‍රශ්වාසය පටන් ගන්න. ප්‍රශ්වාසයේ 100%ක් වෙනලා ආනාපානෙ නේදවයි එකිනෙකට පරස්පර විරෝධී. වම දකුණේ වම කකුල බර ගන්නකොට දකුණ බර අරිනවා. ඒ වගේම දෙකේම ක්‍රියාවලි දෙකක් යනවා. ඒ නිසා යෝගාවචරයට එක පයක සම්පූර්ණ ක්‍රියාවලිය දිහා බලනවාද නැත්නම් මේ බර හුවමාරු වෙන හැටි බලනවාද කියන දේ ගත්තොත් බුදුහාමුදුරුව අවධානය යොමු කරලා තියෙන්නේ මේ බර හුවමාරු වෙනකොට ඒ හුවමාරුව දිහා බලන්න කියලා. කියන්නේ ඉරියාපත සංදිස්ථානය තමයි මෙතන විශේෂයෙන්ම අවධානය යොමු කරලා තියෙන්නේ. නමුත් අපේ අර නිත්‍ය සංඥාව නිසා අපි බලනවා වම 100ක් බලලා දකුණ බලන්න පුළුවන් කියලා එහෙම දෙයක් කරන කෙනා අසරණ වෙනවා සක්මන් භාවනාවේදී. ඉතින් ඒකෙදි කියන්න පුළුවන් මේ වම බර ගන්නකොට දකුණ බර අරිනවා වම බර අරිනකොට දකුණ බර ගන්නවා මේ විදිහට ඒ ක්‍රියාවලිය බලන්න නම් ක්‍රියාවක් නෙවෙයි ක්‍රියාවලිය ක්‍රියාවලිය බලන්න පච්චාපුරේ සංඤී කියලා කතාවක් දීලා තියෙනවා මුද්‍රජානස මේ මේක බලන ගමන් ගෙවිච් එක දිහත් බලන්න පුළුවන් ගතියක් අපිට තියෙනවා එන්න තියෙන එක දිහත් බලන්න පුළුවන් ගතියක් තියෙනවා. ඒක සතියේ විවිධාංගීකරණයක්. ඉස්සෙල්ලා අපි එකවරකට එකක් තමයි කරන්නේ. නමුත් ඒක හොඳට තහවුරු වුණාට පස්සේ වම බර ගන්නකොට දකුණ බර හරිනවා. දකුණ ගන්නකොට වම් බර හරිනවා. ආන්න ඒ විදිහට බලනකොට අපිට පේනවා අපි බැලුවොත් සතියෙන් බැලුවත් අල්ලගන්න බැරි ගමනක් බර මාරුවක් වෙන්නේ අපි කවදාකවත් සතිය නැතුව ඇවිදිනකොට මොනතරම් අසාධාරණයක්ද වෙන්නේ කියලා. උදාහරණයක් වශයෙන් කියනවනම් මගේ සාමාන්‍ය බර කිලෝ 70ක වගේ ප්‍රමාණයක් කරකෙන්නේ. වම් කකුලේ ඉඳලා දකුණු කකුලට කිලෝ 70ක් මාරු වෙනවා අපට තේරෙන්නේ ඒක තේරෙයි සිමෙන්ති කොටයක් අරගෙන කිලෝ 50 සිමෙන්ති කොටයක් ගන්න අතින් අතට මාරු කරන්න බලන කොච්චර බරද කියලා. නමුත් මේ කිලෝ 70 බලන්න වමේ ඉඳලා දකුණට මාරු වෙනකොට අපි දන්නේ නැහැ. මේක කොච්චර ලස්සනද වෙනවද කියනවනම් සිව්පාසතෙක් දෙපා සතෙක් බවට පත් වෙනකොට ඇතිවෙච්ච පරිණාමයේ අවුරුදු කෝටි ලක්ෂ 40ක් ගිහිල්ලා තියෙනවා. සිව්පා සතා ඉඳලා කකුල් දෙකකින් නැගිටින්න කියලා. ඊට පස්සේ ඒකෙමොත් එක කකුලක නෑ අපි ඇවිදින්නේ. දැන් රෝද හතරේ රතේක ගිය එකන බයිසිකල් එකට යනවා. රෝද දෙක ඊට පස්සේ තනි රෝදේ බයිසිකල් එක පදිනවා කියලා හිතන්නේ. නැත්තම් ඉතර රෝදේ උස්සගෙන යනවයි කියලා. අන්‍යෝගේ විශ්වා විස්මිත ක්‍රියාවක් මේ මනුස්සයා කියන සතා. මනුෂයා කියන සතාගේ ඇවිදිල්ල විස්මිත ක්‍රියාව. නමුත් අපි කොච්චර පුංචිද කියලා බලන්න කකුල් දෙකට අවධානයෙන් ඇවිදින වෙලාව. අතෙන්ද දුවනවා මෙතෙන්ද දුවනවා පය දාච්ච බල්ලෙක් වගේ. නැත්තම් බල්ලට හැතැම්ම නා වගේ ඇවිදිනවා. ඇවිදින්න ගියාට පස්සේ තමයි තේරෙන්නේ මේ මෙතන වැලලු කරේ ඇට 8ක් 9ක් පුදුම විදියට බර හෝමාරු කරනවා දැනට හදලා තියෙන දක්ෂම බැකෝ යන්ත්‍රේවත් ඒ සංදිස්ථානේ ගන්න බෑ. ඒක පල්ලු කරේ ඉතල එහාට මෙහාට ගන්නත් පුළුවන් ඉස්සරහට පස්සට ගන්නත් පුළුවන් බර හුමාරු කරන්න පුළුවන් මේ එක ඇටයක් එහෙම වුණොත් මාස ගාණක් අපිට බුදියාගෙන ඉන්න වෙන උලුක් වෙනවා කියන. ඒ උලුක්කක් නැතුව ඇවිදින වෙලාවක අපි කොච්චර අවධානය අඩුද කියලා බැලුවොත් අපිට කවදා හරි කකුලක වටනකම තේරෙන්නේ කකුල කැඩිච්ච දවසට. උලුක් වෙච්ච දවසට. ඉතින් බුදුරජාණන් වහන්සේ මේක අපිට දීලා පෙන්නන්නේ කොහොම මනුෂ්‍ය කකුල් දෙක ගන්න අපි කොච්චර පිං කරලා තියෙනවද? මේ සිටි සංසතෙක් වෙන්නේ නැතුව මිනිස්සෙක් වෙන්නේ. ඊට පස්සේ උනාට පස්සේ දැන් අනුගේ කකුල් නිවල තමගේ කකුල් බලන්නේ. බුදුරජාණන් වහන්සේ නන්ද කුමාරය අඬ ගහන කියලා දිවි ලෝකෙට පන්තියක් අප්සරාව වෙන්නලා නන්ද ලස්සනයි නේ කකුල් දෙක පරවි කකුල් වගේ නේද කියලා අහනවා. ආස නැද්ද එක්කෙනෙකුට? ඒ මොකද ජනපද කල්යාණි සෞතු කරන්න කරන කතාවක්. මා පෙම් කළ මගේ ජනපද කල්යාණිට මට නොහැක කළ නොහැක නිගා කියලා සින්දුවක් තියෙනවා. මොකද ඒ සින්දුව මා පෙම් කළ ජනපද කල්යාණිට හිමියනි මට කළ නොහැක නිගා. නෝ නන්දහමතුරෝ අර 500ක් සුරංගනාවියන්ට හිට දැන්දා. එතකොට ජනපද කල්යාණි නිකම්ම නිකම් පුල්ටු වෙන්දිරක් බවට පත් වෙනවා. ඒත් බුදුහාමක කකුල් පෙන්නලා තමයි භාවනා කරේ. සක්මන් කරන එකේදී තියෙන ආනිසංශ මෙතන ඉන්න කිසිම කෙනෙකුට තේරෙන්නේ නැහැ. තේරෙනවා නම් කිසිම කෙනෙක් වාහන පාවිච්චි කරන එකට නෑ පුළුවන් තරම් පයින් වෙන්නේ. එහෙනම් මෙච්චර ලෙඩක් නැහැ. එහෙනම් මෙච්චර කිසිම ප්‍රශ්නයක් එන්නේ නැහැ. අද අපි හොර වෙලා පොළව අහිමි වෙලා අර්ත් වෙලා නැහැ. අපේ මැෂින් එකේ දැන් වෙලා තියෙන ස්ටැටික් කරන්ට් එකක් උපදිලා තියෙනවා මැෂින් එක අප්සෙට්. ඕනේ අන්තරයක අර්ත් කිරුවේ නැත්නම් ඒකේ ස්ථಿತಿ විද්‍යුතයක් හටගන්නවා. ඊට පස්සේ අන්තරයක විනාශ වෙනවා. අපි අර්ත් වෙන්නේ සපත්තු සෙට් පුරන්තු පොළොවේ විදින වෙලාවට විතරයි. ඉස්සර අපි ජීවත් වෙන්නේ ගොම් පොළොවේ. ඉවත් අපි ජීවත් වෙන්නේ සාමාන්‍ය පොළොවේ. දැන් හැම තැනම අපි මේව මට්ටම් කරගෙන සපත්තු සෙට් දාගෙන ඊට පස්සේ අතන ගාය මෙතන ගාය රුමැටික් පේන් අනම්මනම් චරිචුරු ගන මහ පොළවත් අඬනවා මුන්දලාට මේ මොකද වෙලා තියෙන්නේ කියලා. එක්කෙනෙකුටවත් මතක නැහැ පොළොවක් අඩියක් තියලා අඩියක් ගන්නකොට එතන තියෙන විශ්මිත ක්‍රියාව දෙපා හතාගේ තියෙන ක්‍රියාව ඒ නිසා හොඳට බලන්න පූර්ණ අවධානයෙන් හිටියත් කකුල් දෙකේ ක්‍රියාවලිය සම්පූර්ණයෙන් බලන්න බෑ. බුදුජානනාංශ මේකට දෙන උපමාව තමයි කරත්තරෝදයක් පෙරලෙනකොට කරතරෝදියේ නේමියේ තියෙන බර වටේ පරිධියේ තියෙන බර එක අරයක් හරහා බොස්කිඩියට මාරු වෙනවා. අන්දර මේ වචන පාවිච්චි කරන බුද්ධ ජනස පාවිච්චි කරන ඇඳලා පෙන්වන්න ඕනේ පෙන්නනවනම් පරිධියේ තියෙන බර එක අරයක් හරහා මැද තියෙන බොස්කිඩියට යනවා. ඊට පස්සේ පොඩ්ඩක් යහනකොට ඊගාවාරයට බර දීලා මේ අරේ බර අරිනවා. ඊගාවට යනකොට ඊගාවාරයට බර දීලා ඒකට කියන ඒකාරෝ කියලා නමක් දීලා තියෙනවා සතියේ. එක වෙලාවට එක හරයයි මුළු කරත්තෙම බර ගන්න. බොස්කීඩියට බර නේමියේ ඉඳලා සම්ප්‍රේෂණය කරනවා බොස්කීඩියෙන් අක්ෂර ඇක්සල් එකට යනවා ඇක්සලෙන් රතේට යනවා රතෙන් තමයි මගියයි. ඉතින් ඔය අරෙන් අරේට අරෙන් අරේට බරු මාරු වීම තමයි රෝදේ කියලා කියන්නේ. ඒක තමයි කකුල් දෙකෙමුත් වෙන්නේ. ඒ නිසා එක කකුලට බර දීලා අනිත් එකට ගන්න වෙලාව යනකොට හරියටම කකුල රෝදයක් කරකැන විදිහට තමයි අපේ කකුල් දෙක ක්‍රියාත්මක වෙන්නේ. ඉතින් ඒව අපිට ඉගෙන ගන්න බැරි අපි මේ සතියෙන් Tamange කයට මෛත්‍රී කරන්නේ අපි ඒ තරම ඇවිදිනකොට අතෙන් යන්න ඕන ඉක්මනට මෙතෙන් යන්න ඕන ඉක්මනට කියන මිසක් කොහොමද වෙන්නේ කියලා තේරෙන්නේ උලුක් වෙච්ච දවසට. එක්ක කකුල කැපිච්ච දවසක තමයි අපට තේරෙන්නේ. ඒ නිසා හොඳට බලන්න මේක බුදුචානන්සේ අපිට දීලා තියෙන අභ්‍යාසය මේ ජීවිතේ කරලා ඉවර කරන්න බැරි එකක්. සක්මණේ ඒ තරම් තොරතුරු බලන්න පුළුවන්. බලන්න බලන්න අපිට තේරෙන පටන් අරගන්නේ පියවරක් පියවරක් පාස නිවනට ලං වෙනවා කියලා. ඒ කියන්නේ පියවරක් පියවරක් පාස අපි නිවනට ලං වෙනවා සතියෙන් ඉන්න කියලා. පියවරක් පියවරක් පාස අපායට ලං වෙනවා සතියෙන් නැති කියලා. කකුල් දෙක ලෙඩ හදා ගන්න. ඒ නිසා පියවර හම්බ වෙනකොට මම කියන්නේ සිද්ධාර්ථ කුමාරයා ඉපදිලා පියුම් පිට පියවර හතක් තිබ්බයි කියලා කියනවා. හරියට සතියෙන් වැඩ කරනවා නම් එවිදිනකොට පියුම් පිට එවිදිනා වගේ කිලෝරක් නැති තොරතුරු රාශියක් ධර්මස්කන්ධයක් අපේ කරේ ඉදිරියේ තියෙනවා. ඉතින් අපි මේ එක එක වැඩවල වටිනාකම් දීලා මේ සතිය නොබලන නිසා සතිය නොබලන නිසා පියවර පියවර පාසපි තැහෙන අසතිමත් වෙනවා. ඒ නිසා බලලා ඉවර කරන්න බෑ කියන එක නෙමෙයි මම කියන්නේ ඒක කරලා ඉවර කරන්න බෑ. නමුත් ඒ බලන සුල්ලේ බලන සුළුව ඇවිදින්න එතකොට අපිට තේරෙන්නේ මේ මහ පොළොව මත ඇවිදින එක ආශ්චර්යවත් ක්‍රියාවක්. ඒකයි මේ ප්‍රදීශිල්ව අහන්නේ ඇයි උඩින් යන්නේ ඇයි පාලින් යන්න බැරුවද මට තේරෙන්නේ නෑ තාත්ති කියලා දෙනවද එයා උඩින් යන්නේ ඇයි පාලින් යන්න බැරුවද කියලා පයින් පොළවේ ඇවිදින එක විතර දක්ෂකමක් නෑ මොන්නම සතිපත්තදී බුදුහාමුදුරුවෝ දක්ෂයි පොළවේ ඇවිදින එක නිසා සක්මන්ට හිතියව දාන්න උත්සාහය සාර්ථකයි කරන්න කරන්න තව තොරතුරු ටිකක් ලැබෙයි කියලා මට කියන්න පුළුවන් අවසරයි ස්වාමීන් වහන්සේ ලිඛිත ප්‍රශ්න වලින් පොතේ තියෙන තෝරාගත් අවසාන ප්‍රශ්නය ගරු ස්වාමින් වහන්සේ ආනාපාන සති භාවනාවේදී සිත විසිරෙන විට කුමක් කළ යුතුද වෙනත් සිතවිලි පැමිණ ඉවත් වූ විට භාවනාවේ යෙදී සිටින බව සිහියට නැගේ එහෙත් තව ස්වල්ප වේලාවකින්ම නැවත සිත පිට යයි මේ නිසා සමහර දිනවල පැයක් පමණ භාවනාවේ යෙදී සිටියද සිතට තෘප්තිමත් බවක් දැනෙන්නේ නැත. සිත රැකගන්නට නම් ගතිතු ක්‍රියාමාර්ගයේ පහදා දෙන්න. සතිය සහ සමාධිය යන්න පහදා දෙන්න. ඔබ වහන්සේට බහබහ චතුරාර්ය සත්‍යය අවබෝධ වේවා. මේකේ පළවෙනි දෙවෙනි ප්‍රශ්නෙට උත්තර දීම පැත්තක තියලා මුල් එක ගත්තොත් මම අර ප්‍රශ්නෙට නැගිටලා උත්තර කතා කට උත්තර ගත්ත කෙනාගේ වගේ මේ පරියංකයේ ඉන්නකොට කොච්චර වෙලාවක Tamanට මූල කර්මස්ථාන ඉන්න පුළුවන්ද කියන එක විස්තර නොකර පිට යනේව සාකච්ඡා කරනවා කියලා කියන්නේ පිට යනේවට පොහොර දානවා කියන එක. මේ එක වචනයක්වත් ලියවිලා නැහැ අරමුණට හිතගත් එක. පිට යනව ගැන කතා කරලා තියෙනවා. ඒ කියන්නේ කෙලෙස් පාක්ෂිකයි මාර පාක්ෂිකයි මේකට කියනවා අකුසල සමාපatti කියලා. අකුසල සමාපatti කියන්නේ වැරදිච්ච එකට සාදු කියලා. හරි ගිය එක අනුමත කරන්නේ නැහැ. ඒ නිසා මෙවැනි කෙනෙකුට මරණ මොහොතේදී මතක් වෙන්නෙම වැරදිච්ච එක විතරයි. මේ ඔක්කොම වැරදි තියේදී මට එක හුස්මක් බලන්න පුළුවන් වුණා. ඒ මයි අරමුණ හුස්ම. මෙන්න මේමයි දැන්නේ ආස්වාසය. මෙන්න මේමයි ප්‍රසවාසය කියලා. එක හුස්මක හෝ ಗುಣ පක්ෂය එහෙම නැත්නම් ඒකට කියනවා සුබ පරම ගතිය දකින්නකම් ඔය කිසිම ප්‍රශ්නකට උත්තර හම්බ වෙන්නේ ඒ නිසා බුදුරජාණන් වහන්සේ අපිට දීලා තියෙන උපක්‍රමය තමයි රූපාරම්මණයක හිත බඳින්න රූපාරම්මණයකට හිත බැඳලා ඒක හරියට දරකොටයක් පලන්න කුණ්‍යක් බසනා වගේ කුණ්‍ය නිකන් තියාන හිතට වහින්නේ නැහැ ඒක ඉස්සලා අවුලා ගන්න ඕනේ කුණ්‍යට හිමීට ගහලා ගහලා දරකොටේ කුණ්‍ය අවුලා ගත්තට පස්සේ දරකොටේ කැමති නැහැ පැලෙන්නේ ඊට පස්සේ ගහන්න ගහන්න ගහන්න කුණ්‍යේ යන්න මිසක්කා දරකොටේ නිකම් පැලෙන්නේ. ඒ නිසා එක හුස්මක විස්තරය දෙන්න පුළුවන් නම් නැත්තම් අත්දැකලා තියෙනවා ඒක තමයි මේ හිතවිලි අතර බස ගන්න තියෙන ක්‍රමයේ මුළු රචනෙම තියෙන විහිතවිලි ගැන. ඉතින් ඒකට කියන අකුසල සමාපatti. ඒකට තමයි අමන ගති, මෝඩ ගති, තකතිර ගති, කඩප්පුලි ගති කියලා කියන උඩ තමයි. අවිද්‍යාව කියන්නේ තෝකයි, අන්ධකාරය කියන්නේ තෝකයි. කරුණා කරලා අකුසල සමාපත්තිය පැත්තක තියලා එක උස්මක විස්තර ලියන්න. හරගියේක ඒකට සාපේක්ෂව පුළුවන් අර එක්කෙනෙක් කියලා තියෙනවා මගේ හිත දැන් මුණ්ඩ දාලා තියෙනවා දැන් මොකද කරන්නේ? ඒකත් වැඩි කරන්න. ඒකේ ගුණාත්මක බලන්න කියනකොට අපිට හිතවිලි ගැන ප්‍රශ්නයක් නැහැ. හිතවිලි නැති එක නෙමෙයි හිත ගැන ප්‍රශ්නයක් නැහැ. ඉතින් ඒක නිසා ඒ කාම කාමයේ අතහැරපු කෙනාට කාම සංඥාව ලුහු බඳිනවා. කාම සංඥාට තමයි නීවරණ කියන්නේ. නීවරණ කියන්නේ හිතවිලි. ඒක නැති කරන්න බෑ. නැති කරන්න එකම දේ රූපාරම්මණයකින් හිත පුරවන්න කියන. ඒක උනන්දු කරවන්න ඒකට සහයෝගය දෙන්න තියෙන්නේ රූපාරම්මණේ මුදුන්පත් වෙච්චලා විස්තර බොහෝම රුචිකත්වයකින් යුක්තව ගෞරවයකින් යුක්තව ඉදිරිපත් කිරීමෙන් හිතවිලි පිළිබඳ කතා නොකර පැත්තකට දාන්න පුළුවන්. දැන් මේකේ මුළු කොලේම මුළු චින්තම මුළු කාලෙම ගත කරලා තියෙන හිතේ ගැන සතා කරන්නේ. ඉතින් ඒක තමයි අකුසල සමාපatti කියන්නේ. ඒ නිසා කරුණා කරලා මේ අරුණ මහත්තයාගෙන් අහන්න කමඨාන සුද්ධ කරනකොට කමඨහන් වාර්තාව ලිවීම පිළිබඳ වෙනම වාර්තාවක් අපි සකස් කරලා දීලා තියෙනවා මමත් නෙමෙයි කියතුවේ ඒක පොඩි පඬිස්වාංශය කරලා තියෙන්නේ ඒ ස්වාමීන් වහන්සේ ඒකේ මහාසි සිස්ටම් එකට මහාසි ක්‍රමයට කරපු විශාල ඉදිරිපීමක් වුණා භාවනා කරලා වார்த்தාව දෙන්නේ. ඒක හරියට උසාවියකට අපි පත්‍රිකාවක් කොලයක් සාක්ෂියක් ඉදිරිපත් කරනවා නම් ඒක උසාවි භාෂාවෙන් ලියන්න ඕනේ. මේ වල්පල් භාෂාවෙන් ලියපිට නඩුකාරය ගන්නෑ. අන්න වගේ මේ අපි කරන වැඩේ නඩුවක් වගේ හරිය ටික මේකයි මූල කර්මස්ථානය කියලා ලියලා ඒක පටන් ගන්න නැතුව කවුරු හරි අහනවනම් සමත භාවනාව විපස්සනා භාවනාව මොකද්ද සතිය සහ සමාධිය අතර වෙනස මොකද්ද ඉතිවිල් නැති කරන්නේ කොහොමද? වේදනාව නැති කරන්නේ කොහොමද කියලා තේරුමක් නැහැ. හිතවිලි නැති කරන්න පුළුවන් මරණ්ඩෝ. හරි ලේසි. ඒකෙච්චර අමාරු වැඩක් නෙවෙයි. බල්ලෙකුට කරන්න තියෙන්නේ ඔය මැග්නීසියම් සල්ෆේට් මිලිලීටර් 10ක් විතර ඉන්ජෙක්ෂන් එකක් දීපු ගමන් ඌට හිතවිලි නැති වෙනවා. අපිට උනත් පැන්ඩෝල් බෙදි 32ක් එකවර බොන්න හිතවිලි නැති වෙනවා. ඒක හරි ලේසි. නමුත් අපි ඒකට නෙවෙයි මෙතන එකතු වෙන්නේ. වේදනාවක් එනවනම් අතේ අත කපලා දාන්න ආයෙත් නෑ කවදාකවත් වෙන්නේ අන්තභාගය හදාගන්න කවදාකවත් වෙන්නේ ඊට පස්සේ අඬන්න එපා අන්තභාගය සනීප කරන්න ඒක නෙවෙයි මෙතන කරන්න හදන්නේ මේ ඔක්කොම කුණු කන්දල් තියේදී තමන්ගේ මූල කර්මස්ථානේ පැල කරගන්න. ඉතින් ඒක කතා කරන්නේ නැතිකම නැත්නම් කමඨාන් සුද්ධ කරනට ඉලිපත් කරන්නේ නැතිකම ඒක ආවේනික දුකක්. මේ අනවශ්‍ය දේවල් කතා කරලා අනවශ්‍ය දේවල් එක ගත කරන මනුස්සයට කිව යුත්ත තේරෙන්නේ නැහැ. ඒක නිසා ඒක ආර්ය වෝහාරය කියලා මේකට කියන්නේ වෙච්ච දේ වෙච්ච හැටියෙන් කියන්නේ. ඒක අපි දන්නේම නෑ අපිට වෙලා තියෙන්නේ මේ කියා පාණ්ඩ ඕන දේවල් ටික කියනවා මිස වෙච්ච දේ වෙච්ච හැටි කියන්න බෑ. ඉතින් ඒක ඒ බුරුම සාංශ කොච්චර අනුකම්පාවකින් නැත්නම් කොච්චර වගවීමකින් කොච්චර ගෞරවයෙන් කියනවාද කියනවනම් ඒ විදිහට ලියන එකේ 100%ක්ම වැරද්ද ගුරුවරයාගේ කියලා කියන්නේ. කදාවත් භාවනා කරන එක නෑ මොකද මේක ඉදින්දා ජීවිතයට අදාළ දෙයක් නෙවෙයි. නිසා ගුරුවරුන්ට යුතුයකමක් තියෙනවා. එයාට ඒක කියන හැටි, ලියන හැටි කියලා දෙන්න. ඉතින් අපේ පැත්තෙන් අපේ නිස්සරණේ පැත්තෙන් අපි හැම වැඩමුළු සංවිධානයකටම ලොකු ෆයිල් එකක් අරිනවා. අරලා කියවන්න කියලා. පටන් ගන්න දවසේ පැය දෙකක් විතර වාඩි කරවලා කියලා දෙනවා කමටහන් සුදුකොට මේ කියන්නේ ඒක ඇහෙන වෙලාවට කට්ටිය දොයි කිසිම කෙනෙක් ඒ තොරතුරු කියවන්නේ ඒ කට්ටිය ඉක්මනට නිවන් යන්න ඕනේ හැබැයි මේ තොරතුරු කියවගෙන ඉන්න බෑ තින්සා කෙටි ක්‍රම වලට යනවා කෙටි ක්‍රම දිග ක්‍රමයට වැඩිය පොඩ්ඩක් දිගයි ඒ නිසා සාමාන්‍ය ක්‍රමයට යනවා ලේසි තියෙනවා යන්න ඕනේ නම් ඕනකම තියෙන බව මම දන්න හොඳටම කරුණා කරලා භාවනා කරලා විතරක් බෑ. Tamanට ඇතිවෙච්ච දේ ඇති හැටියට ප්‍රකාශ කිරීමේ ශක්තිය. ඒක බුදුරජාණන් වහන්සේගේ තියෙන ධර්මයේ ලස්සනම නිදර්ශනය තමයි. බුදුහාමුදුරු කෙනෙක් සම්මා සම්බුදුරජාණන් අපේ ගෞතම සර්වඥන් වහන්සේ සහ පසේ බුදුරජාණන් වහන්සේ අතර වෙනස මොකක්ද? පසේ බුදුහාමුදුරන්ට කියන්න බෑ. අර ධර්මතම ගුණ තියෙනවා. තනියම නිවන් දකිනවා. පහනක් පත්තු කළ බුසලකින් වහලා තිබ්බා වගේ. අපි බුදුහාමුදුරෝ කියන්න පුළුවන් විතරක් නෙවෙයි කියවන්නත් දන්නවා. කියලා දෙනවා. ඕක කතා කරලා වැඩක් නැහැ. මෙන්න මේක කියපන්. ඉතින් අපි දන්නවනේ පස්සේ බුදුරජාණන් වහන්සේ නමක් සහ සම්මා සම්බුදුරජාණන් අතර වෙනස. ඒ පොඩි නෑනේ. ඉතින් ඇයි අපි ගොළුවේ දකපු හීනයක් වගේ කියා ගන්න බැරුව තටමඬ හදන්නේ? ඔක්කොටම මේ ගුණේ පිටින් නැහැ. ඒක මම දන්නවා. නමුත් මේක සලකන්නේ නැතුව කොච්චර භාවනා කරත් ඒක ඉතින් ගොඩියෙත් දැකපු හීනයක් වගේ තමයි. මම මිසන්වනේ පැත්තෙන් බලනවා නැත්නම් මගේ පැත්තෙන් බලනවා පසුගිය මාස 6 7 දී අපි මේක පිළිබඳ සෑහෙන ජයග්‍රහණ රාශියක් ලබාගෙන තියෙනවා සාමූහිකයක් වශයෙන් කමඨාන් සුද්ධ කිරීමෙන්. ඒකට මම බොහොම සතුටින් ඉන්නේ. මම කරුණාකරලා ඉල්ලා හිටිනවා. Tamanට ඇත්තටම ඕනේ නම් යෝගාවචරයක් වෙන්න භාවනා කර්මස්ථාන විතරක් නෙවෙයි කර්මස්ථාන වාර්තාවක් ලියන හැටි දන්නේ නැත්නම් අහගන්න කායින් මම දෙනවා අපේ වැඩමුළු නායකයන්ට නායකයන්ගේ නම් ලයිස්තුවම දෙනවා. ගියපාර වැඩමුළුවේ මම කිව්වා පුළුවන් තරම් නායකව ඉදිරිපත් වෙන්න. අපි ඒ ටික හදලා දෙන්න. එතකොට ඒකන ඒකන සුළුසුළු කණ්ඩායම් වල හදලා දෙයි. මෙහෙම කරන්න ඕනේ කියලා. මේක අමාරු දෙයක් නෙවෙයි. මේක හරියට දෙවෙනි භාෂාව ඉගෙන ගන්නවා වගේ වැඩක්. මව් භාෂාව කවුරුත් නිකම්ම ඉගෙන ගන්නවා. ගොළුෙක් කැරේ. දෙවෙනි භාෂාවට මහන්සි වෙන්න ඕනේ. එතකොට ඇට මෝරලා ලොකු වෙලා. දෙවෙනි භාෂාව ඉගෙන හැබැයි කළ හැක්කක්. මේ සතියේ තියෙන සුවිශේෂී ගුණය තමයි කවම දාකවත් මම දැන් මේ වැඩේ කරන්න වයස වැඩි කියලා හිතන්නේ නැහැ. සතියේ තියෙන කෙනාට ඕනම නව කර්මාන්තයක් පටන් ගන්න. ඕනම දෙවෙනි භාෂාවක් පටන් ගන්න. ඕනම දෙයකට යන්න ලෑස්ති. ඒක නිසා සතිය පැත්තෙන් යන කෙනාට සමාධිය පැත්ත නෙවෙයි. Taman අත්විඳින දේ එලි කිරීමේදී, කමඨාන් සුද්ධ කිරීමේදී ඒ වාර්තාව ඉතාමත් වැදගත්. ඒ අතින් බලනකොට තාමත් අඩු වේගෙන් යන තැන තමයි ලංකා විපස්සනා භාවනා මධ්‍යස්ථාන. අනිකුත් ඕන තැනකට මේ පිරිස ගිහිල්ලා බලන්න. අන්න තේරෙයි. අනිත් තැන් වල මෙච්චර සෙනග නැහැ. ඒක නිසා මම අද්දක උස්සනවා මෙතනදී. මටත් ඕන වෙලා තිබුණ පිරිසකට මෙහෙම ආමන්ත්‍රණය කරන්න. නමුත් මම කියන හැම කෙනාම පොඩ්ඩක් පටිතද කරගන්න, ව්‍යාකරණය හදාගන්න, භාෂාව හදාගන්න, ඉදිරිපත් කිරීම හදාගන්න. එතකොට අපිට මේ වගේ පිරිසක් ලැහැත් කරොත් ලංකාවක් හදතැයි. ප්‍රශ්නයක් වාචිකව ඉදිරිපත් කරන්න මේ වෙලාව පාවිච්චි කරන්න පුළුවන් මොකද අපිට වෙලාව ඉතුරු වෙලා තියෙන නිසා නමුත් ස්වාමින් වහන්සේ දැන් උපදෙස් දුන්න ආකාරයට ප්‍රශ්නේ ගොනු කරලා අහන්න කියලා මම ඉල්ලනවා. යාමතුරු මම අහන්න කැමති මේ දැන් අපි ආනපාන සතියේදී හුස්ම රැල්ල සියුම් වෙනවනේ. ඊට පස්සේ සියුම් වෙලා නොදෙනියන අවස්ථාවක් පිටිපස්සට එනවද? හරි. නොදෙනියන අවස්ථාවක් එනවා කියලා කියනමනේ ඒ නොදෙනියන අවස්ථාව තවත් ටිකක් සියුම්වට දැනෙන අවස්ථාවක්මද අපි හිතන්නේ නොදෙනී යනවා කියලා ඒක ඒ කියන්නේ මේ ඒක අපේ මනස සියුම් වෙනකොට ප්‍රකාශයක් ඉස්සෙල්ලා ඉස්සෙල්ලා කිව්වට ගෙවිලයි කියලා හොඳට බැලුවොත් තව තියෙනවා. හැබැයි ඊට පස්සේ වෙනදරට වැඩි ගෙවෙනවා. අනිත් දවස් බලනකොට ඒත් තියෙනවා. මේ මේ මේ ඈතට යනවා. මෙන්න මේ මෙහෙම උත්තරයක් හොයාගන්න. ප්‍රසවාසී ඉවර වෙලානේ ආශ්වාසය පටන් ගන්න. ඒතර ප්‍රසවාසී ඉවර වෙන තැන කොච්චර බලන්න පුළුවන්ද කියලා බලන්න. මේ ආශ්වාස ප්‍රසවාස දෙකම නතරන එක නෙවෙයි මම මේ කතා කරන්නේ. ඔතෙන්ද ගියේ කිනාට ඊගාව අභ්‍යාසය තමයි වාඩි වෙලා කොයි වෙලාවක ආනාපානට මුහුණට මුහුණ දාපු වෙලාවක ප්‍රසවාසය ඉවරනකම් බලන්න උත්සාහ කරන්න. ඒක මේ තප්පර ගානක වැඩක්. ඊපස්සේ ආශ්වාසය පටන් ගන්න ඉස්සෙල්ලා මේක 100%ක්ම නතර වෙනවනේ හුලංගඩට අන්න එතින්ද කොච්චර ලං කරන්න පුළුවන්ද කියලා. පෙරදුනත් පරාදයි, දිනුවත් පරාදයි. සමා වෙන්න පෙරදුනත් දිනුත් දිනුවත් දිනුත්. ඒ බලන බැල්මේදී තමයි මේ තියුණු වීම සිද්ධ වෙන්නේ. ඒ කියන්නේ ආස්තික ප්‍රඥප්තිය ඉඳලා නාස්තික ප්‍රඥප්තියට යනවා. රූපේ ඉඳලා අරූපෙට යනවා. එහෙම නැත්නම් ගුරුත්වාකර්ෂණය තියෙන තැන ඉඳලා ගුරුත්වාකර්ෂණය නැත්නම් යනවා. ඉතින් එතෙන්ද යනකොට මේ කය කොහොම වැඩ කරයි? අපි දන්නේ ගුරුත්වාකර්ෂණය තියෙන තැන විතරයි. අපි දැන් යන්න හදන ගුරුත්වාකර්ෂණය නැත්නම්. ඒක නිසාම යුරිකා ගාරින් ලයිකා බැල්ලි පිටරට ඇట్లా බැරි අමතරවකාශයේ මේ ඡය හරිය කොහොමද වැඩ කරන්නේ කියලා හිතා ගන්න බෑනේ. ඔව් මොකක්වත් වෙන්නේ නැහැ. මේ ගුරුත්වාකර්ෂණය දැති අවුරුදු කෝටි ගාණක් පරිණාමයටපත් වෙච්ච ශරීරය ගුරුත්වාකර්ෂණය පිටට ගියාට පස්සේ ගිහිල්ලා ආවම මොකුත් වෙන්නේ නැහැ. නමුත් ඒගොල්ලෝ හොයාගෙන තියෙනවා එක මාසයක් ගුරුත්වාකර්ෂණ නැතනක හිටියොත් ඇටෝල කැල්සියම් තැන්පත් වීම 100ට එකක් අඩු වෙනවා. ඒක නිසා මාස මෙච්චර ගාණක් ගිහිල්ලා ආවොත් හිටගෙන ඉන්නකොට ඇඟ කඩාන වැටෙනවා. මේ පොළවේ හැප්පෙනකොට තමයි මේකේ කම්පන වේග අනුව නැවත නැවත කැල්සියම් තැන්පත් වීම වෙන්නේ. ගුරුත්වාකර්ෂණ නැතනකට ගියාට පස්සේ ගිනාට පස්සේ වයිබ්‍රේටරයක් උඩ තියෙනවා ඔය සම්භාහණය කරන්නේ තීලි වල ඇට හයි කරලා තමයි පොළොවට ගන්න. ඒ කියන්නේ ගුරුත්වාකර්ෂණ නැතුව ඉන්න හැම වෙලාවෙම කැල්සියම් තැම්පත් වීමක් අවශ්‍ය නැහැ. ශරීරේ පාවි පාවිනේටි අන්නේ වගේ ආශ්වාසයේ දැනෙන තැන ඉඳලා නොදැනී තැනට යනකොට හිත උඩු හිතේ ඉඳලා යටි හිතට යනවා. මේ යටි හිතේ තියෙන කොලොප්පමනේ අපි ආත්මෙන් ආත්මයට ගෙනියන්නේ උඩු හිත නෙවෙයිනේ. නිදාගන්න මිනිහා හිත උදේ නැගිනකොට ඒ ඒ අමනේ අමනේ නැගිටින්නේ. වෙන එකක නෑ. උඩ තියෙන එක නෙවෙයි යන්නේ. යටද හැබැයි යට තියෙන එක මොනවද කියලා අපි දන්නේ නෑ. අපි කරේ තියන බැඳගෙන දුවනවා. ලොකු වටන දෙයක් හම්බෙලා කියලා. දැන් ආනපනේ නතර වෙච්ච තැන ගියාට පස්සේ මේ අරගෙන ඇවිදින්නේ මොකද්ද කියන එකට අපි මේ බූදලිය කියලා එහෙම නැත්නම් මේ කර්ම ශක්ති පොදිය කියලා මොනවද ගෙනියන්නේ කියන එකට යන්න හදනවා. ඉතින් ඒක කරන්න බැරි දෙයක් කියලා තමයි හිතුවේ බුදුහාමර පහළ වෙන්නේ ඉස්සල්ලා. දැන් මේ කුසියම්බලත් කරනවා. කරදැයි. ඉතින් මේ යනකොට ලෑස්තිලා යන්න තමයි ශ්‍රද්ධාවයි සීලයයි සතියයි තියාගන්න. ශ්‍රද්ධාව කඩා ගන්න එපා කැඩෙන්නේ සීල කඩා ගන්න එපා කැඩෙන්නේ පුළුවන් ද ප්‍රපං සතිය කඩා ගන්න තු ඉන්න. එතකොට යාට තේරෙනවා මේ තුන තියෙන නිසා ඇතිතන ඉඳලා නැතිතනට ගියාට මොනවක්වත් වෙන්නේ නැහැ. දැන් මේ අපි හම්බ කරලා තියෙන දේවල් తాවකාලිකව එයින් අයින් වුණයි කියලා ජොලියක් මිසක් සතුටක් මිසක් ඝර්ෂණයේ අඩුවීමක් මිසක් දැවිලි තැවිලි අඩුවීමක් මිසක් මොන්නම දෙයක්වත් වෙන්නේ නිසා පොඩ්ඩකට මේ කට්ටියකින් පොඩ්ඩක් ඈත් වෙලා ඉඳත්තා නැද්දකින් නොපතන් නොදෝමකින් කිය හරි නෑ එහෙම කියන එක නොදකින් නොපතන් නොදෝමකින් කිය. නමුත් ඒ කරලා බලනකොට තමයි තේරෙනවා මේ අපිට මේ නිකන් ඉබ්බා වගේ වතුරෙත් ඉන්න පුළුවන් ගොඩක් ඉන්න පුළුවන්. ගෙම්බෙක් වගේ වතුරෙත් ඉන්න පුළුවන් ගොඩක් ඉන්න පුළුවන් අරමුණක් ඇතුවත් ඉන්න පුළුවන් නැතුවත් ඉන්න පුළුවන්. ඉතින් එතකොට මේ අරමුණු රැස් කිරීමට මේ උදේ ඉඳලා හැන්ද වෙනකන් කඹරන කැඹිරිල්ල මොනතරම් හිස් කොම්බයක්ද පචයක්ද බොරුවක්ද කියලා තේරුණාට පස්සේ ඔය තරම නටන එකක් නෑ. එනිසා ඉතින් එතකොට ගෙවල් වලින් එළවනවා. ඒක වෙච්ච ගමන් එක්කෝ ඉන්නවා නම් වැඩක් කරගෙන හිටපන් නැත්තම් ඵලයන් කියලා කියනවා. ඒක නිසා මේ ආනිජ සප්පයි වගේ සූත්‍රවල උදාහරණයක් මෙතෙන්ද ගියාට පස්සේ කියනවා දැන් ඉතින් අරඤ්‍යගතෝවා රුක්කමූලගතෝවා සුඤ්ඤාකාරගතෝවා ඔබ යන කොටක් බේරගනින් දැන් ගෙදර ගෑණි මුට්ටි ඔලියෝ නමන වෙලාව. ඉන්නවනම් හම්බ කරලා කාපන් නැත්තම් ඵලයන්. ඔට්ටුයි. ඈ බලමු බලයි බලයි වෙන්නේ වෙන්නේ අන්න අන්න සත්කට හඬක් යනවා ගෞරවනීය ස්වාමීන් වහන්සේ ඉස්සෙල්ල ප්‍රශ්නය හා ටිකක් සම්බන්ධයි හුස්ම රැල්ල නොදෙනී යන අවස්ථාවේදී දිගටම ඒ හුස්ම රැල්ලේ අනිත්‍යතාවය ගැන සිහි කරනකොට හිස් අවකාශයක් දකිනවා. ඒ හිස් අවකාශයේ පවතින්නේ එක තත්පර ගාණක් විතරයි. නැවත වරක් අරමුණට එනවා. මේක යම්කිසි හිතේ ස්වභාවය ගැන පොඩ්ඩක් ස්වාමීන් වහන්සේ අනුකම්පාවෙන් අද්දකීම් අධිකම තියෙන්නේ. එහෙමයි අද්දකීම්. එහෙම දිගින් දිගට දිගින් දිගට කරනකොට අරමුණු නැති කාලය කාලයට සහ දේශයට අහුවෙන්නේ නැති එකක් ඒක තප්පර ගානයි විනාඩි ගානයි කියලා මනින්නේ අපේ මෝඩ තකතිරු හිතෙන්. ඒ අරමුණ නොදැනෙන වෙලාවේදී කාලයක් කියන එකක් නැහැ දේශයක් කියන එකක් නැහැ. නමුත් අපි ගොඩ ඇවිල්ලා මේක විනාඩි 5යි මේක මේ නැතුනේ වලලු කරෙන් පල්ලෙහා මේක නැතුනේ කට බඩ කියලා අපි නන්දාන්න හදනවා. නමුත් අරකට ගිහිල්ලා බැලුවොත් ඒකේ පැත්තෙන් මේ කාලය කියන එක තියෙන්නේ අරමුණු තියෙන තාකල් විතරයි. ප්‍රශ්න තියෙන්නේ දුක් තියෙන්නේ කරදර තියෙන්නේ අරමුණු තියෙන තාක්කල් විතරයි. අරමුණු නැති ලෝකයක් මැරෙන්නේ නැතුව මේ ජීවිතේම පොඩි වේලාවකට ගත හැකියි. ඒක හොඳ නම් ඒක වැඩි කරගන්න. වැඩි කරගන්න නම් ඒකට ඒකට හුරු වෙන ඒක නැවත නැවත දකින ක්‍රියාවලිය නැවත නැවත කරන්න කියන. ඒ නිසා ඔතෙන්දි විනිශ්චය කරන්නේ නැතුව වඩා හොඳ උපදේශය තමයි එහෙම හිස්තැනට යන්න පුළුවන් ක්‍රමය අනුග්‍රහ කරන්න. ඒක වැඩි කරන්න. වැඩි කළා විනාඩි තප්පර 5යි කියලා ගමුකෝ. ඔකට තප්පර 6 කරන්න මොකද්ද කරන්න ඕන? 7 කරන්න මොකද්ද ඕනේ කියලා සාමාන්‍ය කියනවා ඒක ඒ හිස්තන තමන්ගේ හැබෑ නිවහන. එහෙම නැත්නම් මගේ ප්‍රകൃතිය එතනයි අරමුණු තියෙන එක විකෘතියක්, කෙලේශයක් කියලා. අරමුණු නැති හිස්තන වැඩි වෙන පැත්තකට හිතන 150ට වැඩි ඉන්න පුළුවන් වෙලාව කොහොම හිටියේ? මරණය පැත්තේ ඉඳලා ජීවිතය දිහා බලනවා වගේ එතකොට. දැන් මේ ජීවිතේ පැත්තේ ඉඳලා මරණය දිහා බැලිලක් නේ අපි දැන් කරන්න හදන්නේ. අතරිනකොට මරණය පැත්තේ ජීවිතය දිහා බැලුවොත් පේනවා නැවත අරමුණට එනවයි කියලා කියන්නේ මේ දුක්නේ. මේ පීරි ගෑමනේ. මේ විඳවිල්ලනේ. මේ කියන දැවිලි තැවිලිනේ. ඉතින් අපි ඒකට කොච්චර ආසද? මොනවත් නැත්නම් අරමුණට එනකොට කොච්චර ආසයිද මේ රණ්ඩු සරුවලේ මේ පින් කරච්චල ඉතින් කවුද මේ කවුරුත් දීපු හුනියමක් නෙමෙයි තමා විහිං ඉල්ලගෙන කන බෙදාගෙන කන නෑමක් නෙමේකේ තියෙන්නේ ඉතින් ඒක නිසා හිස්තන පුළුවන් තරම් වැඩි වෙන විදිහට වැඩි කරන්න එතකොට ඒකට අවදි වෙන්න පුළුවන් වෙයි. එතකොට ওই කියන විනාඩි 5යි තප්පර 2යි තියෙන කියන කතා මෝඩ හිතෙන් කරන විනිශ්චය බව තේරෙනවා. ඒ නිසා ඒක වැඩි කිරීම සඳහා කුමක් කළ යුතුද? ඒක කරන්න කියන එක තමයි ওই වෙලාවට දෙන්න තියෙන උපදේශය. පෙරවන් සරණයි. අවසර ස්වාමීන් වහන්සේ මම මේ ගිය පාර ධර්මදේශනාවෙන් ලැබුණු ප්‍රශ්නයක් තමයි මම මේ අදහස් කරන්න උත්සාහ කරන්නේ පස්සත් පස්සත් උපස්සද්දි සම්වොජ්ජංගයේ ගිය පාර දේශනාවේදී විස්තරුනේ එතෙන්දී දැනීමක් ඇති වෙලා නැති වෙලා යන තැන පස්සද්ධයයි කියලා ස්වාමීන් වහන්සේ දේශනා කළා. එතකොට එතෙන්දී උපේක්ෂාවයි ඇතිවෙන්නේ කියලා දේශනා කළා. එතකොට ඒ උපේක්ෂාවයි කියන තැන එතකොට අර සැපකුත් නැති දුකකුත් නැති අවස්ථාව නේද උපේක්ෂාව කියන තැන මට තේරුණා ඒක හරියද මම දන්නේ එතකොට එතන ඒ උපේක්ෂාවත් එතන ඒ උපේක්ෂාවෙත් ඇලෙන්න ගැටෙන්නේ නැතුව ඉන්න කියලායි ස්වාමීන් වහන්සේ දේශනා කළේ. එතකොට මේ උපේ පස්සද්ධිය කියන තැන පස්සද්ධිය එතන දැනීමක් ඇති වෙලා ඇති වෙන තැන ඇති වුණා. එතකොට අනිත් දැනීමට එනකොට පස්සද්ධිය නැති වුණා කියන තැන මට වැටහෙන්න ගත්තා. එතකොට එතන ඇතිවීමක් නැතිවීමක් තියෙන පස්සද්ධියේ උපේක්ෂාව එතකොට මේ උපේක්ෂාවත් එතන නැති වෙන්න ඕන නේද? ප්‍රේක්ෂාවත් ඇති වෙලා නැති වෙලා යනවා. ඒකටත් ඇලෙන්න ගැටෙන්නේ නැතුව ඉන්න ඕන නේද කියන අදහසයි මට තේරුනේ. ඒක පොඩ්ඩක් විස්තරව කියා දෙන්න ස්වාමීන් වහන්සේ. මේක සඳහා උත්තරයක් දෙන්න තියෙන්නේ උපේක්ෂා જાති 10ක් අපේ මේ විසුද්ධි මාර්ගයේ පොත පෙන්ලා දීලා තිනවා. වේදන උපේක්ඛා කියලා එකක් තියෙනවා. සැපෙන් දුක වෙනස් වෙනකොට දෙකට සැලෙන්නේ නැති එක. කාට විපස්සන උපේක්ඛාව කියලා එකක් තියෙනවා. අරමුණ ඇති වුණත් නැති වුණත් දෙකට නොසලී ඉන්න එක Brahmacharya උපේක්ෂාව කියලා කියනවා මෙත්ත කරුණ මුචාලින් හම්බෙන උපේක්ෂාව ඒකට සංඛාර උපේක්ඛා රූප උපේක්ඛා වේදනා උපේක්ඛා ගොඩාක් තියෙනවා ඒ නිසා මේ පස්සද්ධිය සම්බන්ධ කරගෙන ඇති වෙන පස්සද්ධිය ඇති වෙනවා අරමුණ නැති වෙනකොට ඊට පස්සේ ආය පස්සද්ධිය නැති වෙනවා මෙන්න මේ විෂයෙහි ප්‍රසද්ධි කියන මාතෘකාව දැනගෙන ඇති වුණත් නැති වුණත් පස්සද්ධිය මතින් ඇති වෙන උපේක්ඛාව කියලා එකක් තියෙනවා. ඒතකොට ඒක වේදනාව මතින් වෙන උපේක්ඛාවට වැඩිය ටිකක් කෘත්‍ය වශයෙන් වෙනස්. අරමුණක් ඇති වෙලා නැති වෙනවට උපේක්ෂාවට වැඩිම දැන් තර පස්සද්ධි චෛසිකය ඇති වෙලා නැති වෙලා යන එක පිළිබඳ උපේක්ෂාව. මේ විදිහට උපේක්ෂාව එන්නේ උපේක්ෂාව ඒ විදිහට මේ මේරිලකට ලක් වෙනවා. ඉතින් ඒක නිසා ඒක හරි අමාරු උපේක්ෂා කියන තනි වචනේ බෑ ඒක අර්ථ ඡායා 10ක් තියෙනවා. ඉතින් ඒ නිසා මේ ක්‍රමේ හරි කරගෙන කරගෙන යනකොට අපිට මේ වගේ වචෙන් දාන්න බැරි විදිහට සැලෙන්නේ නැති මනසක්. එහෙම නැත්නම් තාදී ගුණය කියලා කියනවා. එහෙව් ගතිය කියලා මේකට කියන්නේ. ඉතින් ඒ යන පාරක අපි ඉන්නේ. ඒක නිසා ඒක හරි අමාරුයි කොයි කෙනා කොතන ඉන්නවද කියලා කියන්නේ. හැබැයි ඒක එnde end end end අතනෑර වැඩ කරන එක්කනට දවසින් දවස දවසින් දවස දියුණුවක් ඇති වෙනවා. ඒක මනින්න කිරන්න අමාරුයි. මන් දන්නේ මන් දීපු උත්තරේ අල්ල ගන්න පුළුවන්ද නැත්නම් තවත් පැටලුණාද කියලා. මේ නතර කරන්න හොද වෙලා නේ. ඒ කියන්නේ අපිට වැඩේ නතර කරන්න කියලා කියන්නේ. අපිට ඒකත් ජයසිරි මංගලම් කියලා මේක නතර කරනවා තෙරුවන් සරණයි. සියලු දෙනාටම තෙරුවන් සරණයි.